අපි ගිය සතියේදී අතරම කතා කළා පටිච්ච සමුප්පාදය පිළිබඳව මම හිතන්නේ අපි දීර්ඝ විස්තරයක් කරා පැය දෙකක් පිට වෙන්න ආසන්න වෙලාවක්. ඉතින් මුලින්ම ඒ අපි එදා ප්‍රශ්න සාකච්ඡා කරා කීපයක්. ඒ සම්බන්ධව ගැටළු ප්‍රශ්න තියෙනවා නම් මොනවා හරි අපි ගිය සතියේ කතා කරපු දේ සම්බන්ධව, දේවල් සම්බන්ධව ඒ ගැටළු ප්‍රශ්න මුලින්ම තියෙනවා නම් මොන හරි ඉදිරිපත් කරන්න පුළුවන්. කතා කරන්න එදා අපි ඉක්මනට නවත්ත ඒ කියන්නේ අපිට ප්‍රශ්න තව ඉතුරු නැණන් එහෙම කතා කරන්න පුළුවන් අපි මේ ප්‍රශ්න වලට මුලින්ම සාකච්ඡා කරලා ඉන්න පුළුවන් එහෙම තියෙනවා. එහෙම මොන හරි තියනවද? එහෙම මොකද ගැටලු ප්‍රශ්න නැද්ද කාටවත්? ආමුද්‍රනේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා ගිය සතියේ අර ඔබ වහන්සේ කිව්වනේ අර මෙය මෙය ඇතිකල් මෙය කියලා එතකොට මේ ඇතිකල්ලි නෙවෙයි මේ හට ගැනීමෙන් මේ හට ගැනීම මේ නැතිකල්ලි නෙවෙයි මේ නිරෝධ වීමෙන් මේ නිරෝධ වී කියන එක. එතකොට එතන මෙය මෙය කියලා දෙකක් එකම වචනේ තිබුණාට එතන අවිද්‍යාව පත්‍ය සංකාර කියලා මෙයයි එයයි වෙන්නේ නැතුව මෙය මෙය කියලා කියන්නේ මොකද ආ ඒ ඉතින්ද ඇත්තටම කියන්නේ මේ අපි දැන් මොනවා හරි දෙයක් කියන එක කියන්නේ මේ මේ කියන්නේ යම් කිසි දෙයක් කියන එක ඒක දරතාවේ ඇත්තට මෙතන විස්තර කරන්නේ පටිච්චසමුප්පාද මූල ධර්මයේ තමයි අපි දැන් මේ ඇති කල්ලි මේ වේ මේ හට ගැනීමෙන් මේ හට ගැනීම කියන එක කියන්නේ. කියන්නේ එතෙන්දී ඇත්තටම මොනවා හරි ප්‍රත්‍ය දෙකක් කියන එක. ඒ කියන්නේ අපේ ඕනෑම දෙයක් අපි හඳුන්වනකොට හඳුනාගන්නකොට තව දෙයකට සාපේක්ෂව ගොඩ නැගෙන්නේ. ඒ කියන්නේ එකක් පවතින්නම. දැන් ඒකට දීපු උදාහරණය තමයි ඇත්තටම අවිද්‍යාපච්චය සංකාරය කියලා කියන්නේ. එතකොට පටිච්ච සමුප්පන්න ධර්ම තමයි අවිද්‍යාපච්චය සංකාර කියලා කියන්නේ. ඒක තව සූත්‍රයක තියෙනවා මට මතක හැටියට නිදාන සූත්‍රයක වෙන්නේ. ඒ කියන්නේ පටිච්ච සමුප්පන්න ධර්ම තමයි අවිද්‍යාව පත්‍ය සංඛාර කියන එක කියන්නේ. ඒ කියන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාර කියලා කියන්නේ මෙය ඇතිකහි මෙය වේ මෙය හට ගැනීමෙන් මෙය හට ගැනීම කියන එකට දීපු උදාහරණය. ඒකට ඒක ඒකට අර සිතක් හට ගන්නකොට ඒ අර සිත අපිට ගොඩනගෙන සිතුවිල්ලක් අර එක එක එක විදිහකට විස්තර කිරීමක් ඇත්තට මෙතන කරන්නේ. එතකොට හැමදෙල බාහිර රූපයක් දැක්කම මේ පැත්තෙන් අපිට චිත්ත රූපයක් නැවෙනා වගේ එකක් වෙනවනේ මම මේ පැත්තෙන් එතකොට ඒකත් ඒකත් ඒකට උදාහරණයක්ද ඒ කිවි ඔව් අජ්ජත් බහිද්ද කියන එක දැන් අපිට අජ්ජත් බහිද්ද වෙන් වෙන්නම එහෙමනේ ඔව් ඒ කියන්නේ දැන් අපි අපිට දැන් උදාහරණයකට හිතන්නකෝ දැන් තෙන්දි ඇත්තටම අජ්ජත් බහිද්ද කියලා කියන්නේ අපිට මේ දැනෙන මේ අභ්‍යන්තර බාහිර කියන එක ආධ්‍යාත්මික බාහිර කියන එක තව විදිහකට කිව්වොත් එතකොට ආපහු මේ බාහිර කියන්නේ මේ එළියේ තියනවා කියන එක නෙවෙයි. එතෙන්දි දැන් පටිච්චසමුප්පාදේ විස්තර කරන්නේ මේ භෞතික ලෝකයක් නෙමෙයි. ඒක පළවෙනි ඊටම තේරුම් ගන්න. භෞතික ලෝකයේ සම්බන්ධ විස්තරයක් නෙවෙයි මේ කියන්නේ සිතක් හටගන්න හැටි. ඒ සිතක් සිතක් හටගන්න හැටි කියලා කියන්නේම මේ දැනි සිතක් හිත කියලා කියන්නේ අපිට ස්වභාවයක් මොනවා හරි දෙයක් දැනෙනවා කියන දැනීමක් කියන්නේ. අපි මේ කියන්නේ දැන ගැනීමක් කියන එකනේ සිතක් කියලා කියන්නේ. සිහිතුවිල්ලක් කියලා කියන්නේම සිතුවිලි හිත කියන්නේ ආපහු ටැන්ජිබල් මොකක් හරි මේ ඉන්ද්‍රියක් කියන එකක් නෙවෙයිනේ. සිතුවිල්ල හෝ සිත හිත අපි ওই විදිහට ඔය හැම විදිහකටම විස්තර කරන්නේ මේ දැන ගැනීමක් අපිට සිද්ධ වෙන සංසිද්ධිය ක්‍රියාවලිය මොනවා හරි දෙයක් අපි දැනගන්න හැටි තමයි ඒ කියන්නේ. ඕනෑම දැනීම. එතකොට අන්නේ ඒ අර දැන ගැනීමට තමයි අපි හිත කියලා කියන්නේ. දැන් අපි දැන් අර අර පළවෙනි දවස් දෙක තුනේ මම විස්තර කරනකොට විස්තර කිව්වේ දැන් අපිට කය දැන් මේ වෙලාවේ අපිට ස්පර්ශයක් දැනෙනකොටනේ අපිට කය දැනෙන්නේ. එතකොට ඒක මේ භෞතිකව දැනෙනවා කිය භෞතික ලෝකේ නෙමෙයි මේ පැහැදිලි කරන්නේ. ඒක හොඳට තේරුම් ගන්න. ඒ කියන්නේ භෞතික ලෝකයක් ඇත හෝ නැත හරි ඒ ඒ ඒ භෞතිකයේ පැත්තෙන් නෙමෙයි ඕක විස්තර කරන්නේ. අපි අපි ඒව මේ පර්සීව් කරන හැටි. ඒ කියන්නේ අපි කොහොමද මේ අපිට ලෝකයක් ගොඩ නැගෙන්නේ? අපි ගනුදෙනු කරන ලෝකයේ වෙන්නේ මාර මම පළවෙනි දවසේ විස්තර කරේ අර මගේ ලෝකය කියන එක. දෙවෙනි දවසේ දෙවෙනි දවසේ මට මතක. මේ එතකොට අන්නේ ලෝකයේ ගොඩ නැගෙන හැටි තමයි මෙතෙන්ද විස්තර කරන්නේ. ඒ කියන්නේ මට දැනෙන හැඟෙන මම ගනුදෙනු කරන අන්නේ ලෝකය. එතකොට මේ අපිට ඒ සිතුවිල්ලක් ගොඩන එක සිතුවිල්ලක් කියලා කියන්නේ මේ දැන ගැනීම. එතකොට මේ දැන ගැනීම දැන ගැනීමක් සිද්ධ වෙන හැටි තමයි අපිට ඔය විස්තර කරන්නේ. එතකොට දැන් උදාහරණයක් විදිහට කිව්වොත් දැන් මේ මොහොතේ මම ඔබ වහන්සේගේ රූපේ දකිනවා. එතකොට ඔයක ඔය ඔය ඔය කියන එක චුට්ටක් විස්තර කරන්න. හරි. එතකොට දැන් නෝනට පේනවනේ දැන්. ඒ කියන්නේ මාව රූපයක් විදිහට දැන් අනුරුද්ධ හාමුදුරුවෝ කියලා රූපයක් කොට නැගෙනවනේ. ඔව්. හරි. එතකොට අනුරුද්ධ හාමුදුරුවෝ කියන රූපේ කොට නැගෙන්නෙම එතන අපිට ආපහු බලන්නෙක් ඉන්නකොටනේ. දැන් අපිට රූපේ කියන එක පවතින්නෙම ඇහත් එක්කනේ. ඔව්. එතකොට ඒ කියන්නේ චක්කුංජ පටිච්ච රූපේච උප්පත්ති චක්කු විඥානං තින්න සංගති පස්සෝ කියලානේ කියන්නේ. ඔව්. ඒක චක්කුංච පටිච්ච රූපේජ උප්පච්චති චක්කු විඥාන. හරි. ඒ කියන්නේ මේ ඇහැයි රූපේ එකතුවෙන් චක්කු විඥානය හටගන්නවා කියන එක තව විදිහකට කිව්වොත්. ඒතර චක්කුංච පටිච්ච රූපේජ උප්පච්චති චක්කු විඥානං කියලා කියන්නේ තින්නම් සංගති පස්සෝ. ඒතර චක්කුංච පටිච්ච රූපේජ උප්පච්චති චක්කු විඥානං කියනකොට අර යදා විස්තර කරපු අවිද්‍ය සංකාර විඥාන නාම රූප සලයත ඒතර සලායතන පත්‍ය පස්සනේ. ඔව්. ඒකට අන්නේ ඒ පහටම කියන ඒ පහම ගොඩනගෙනකොට දැන් ආපහු ඒ පහ ගොඩනගිලා මේ මේ මේ පස්ස වෙනව නෙවෙයි. හොඳේ ඒ අර මේ මේ සියල්ලම එකට මෙදා විස්තර කරේ මේ ඇති මේ කියන එක. ඒතර අන්නේ මූල ධර්මයේ තමයි ඔය ඔතෙන්දි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඇහැ රූපයයි කියන දෙකම ගොඩනගින්නේ මේ මොහොතේ. මේ භෞතික හැගෙන නෙමෙයි කියන්නේ. දැන දැන කියන්නේ. දැන ගැනීම. දැන් අනුරුද්ධ හාමුදුරුවෝ කියලා හඳුනා ගැනීම සිද්ධ වෙන්න දැන් අනුරුද්ධ හාමුදුරුවෝ කියන රූපයක් උත ගොඩන කියනවනේ නෝනත්. ඔව්. අන්නේ රූපය සහ ඒ රූපය පේන ඇහ. ඒ කියන්නේ දැන් භෞතිකව මේ දැන් ගත්තොත් මේ කේම්බ්‍රිජ් වල ෆිසිකලි මෙතන ඉන්න හාමුදුරුවෝ කියන එක නෙවෙයි. දැන් මගේ ඇති වෙන චිත්ත රූපය. ඔව් එතකොට හැබැයි දැන් ඒ චිත්ත රූපයෙන් පිට දෙයක් කොයිම වෙලාවකවත් නොනට දැනගන්න විදිහකුත් නැහැ. ඔව්. අපි දැනගන්න අපි ස්පර්ශ කරන අපි ඇස කන නාසය දිව ශරීරය මන කියන හය හරහම අපි අපි ගනුදෙනු කරන්නේ සම්පූර්ණයෙන්ම ඔන්නේ ගොඩනගෙන සංඛාර ලෝකයක් එක්ක. එහෙම නැත්නම් අපි සංස්කරණයේ වෙලා ගොඩනගිට ඔන්නේ චිත්තජ රූපත් එක්කනේ අපි ගනුදෙනු කරන්නේ හැමතිස්සෙම අපි අපි දේවල් දකින්නේ හැමදේම ඔව් තේරෙන්නේ මේ නෑ තේරෙන්නේ එතකොට ඒ ඒ දැනගැනීමේ ක්‍රියාවලිය තමයි මේ කියන්නේ ඔසේරම ඇතුලේ වෙන එක කිසිම බාහිරයට සම්බන්ධ නැහැ හැබැයි බාහිරෙන් තමයි ඒක ට්‍රිගර් වෙන එකද ඒ ඒ ඒකේ දැන් ඒකේ තියෙන්නේ <laughs> මේ නෝනා මට තෝරන කියලා මාත් සංදයන් සංදයන් නෝනා මේ ඒකෙදි මේ කියන්නේම අපි දැන් බාහිර තියනවා කියලා අරගෙන නේද ඔය ප්‍රශ්නේ අහන්නේ. වැඩි දින හැමදේ ඔබ වහන්සේ මෙතෙන්ට මට දැක්කේ නැත්තම් මට ඒ චිත්‍ර රූපේ මැවෙන්න නෑ හිතුවිල්ලක් ආවත් මට මැවෙනවා හැබැයි ඔබ වහන්සේ මතක් වුණත් මැවෙනවා මට ඔව් දැන් දැන් මෙතන මේ භෝගහක් තියෙනවා මෙතන මේ මේ පොඩි කෝච්චියක හිටවපු භෝගහක් තියෙනවා එතකොට ඒත් එක්කම සඳයන් වලට බෝගහ කියන චිත්‍ර රූපයක් ගොඩ නැගෙන්නේ නැද්ද මේ වෙලාවේ බෝගහක්? ආ ටක් ගාලා මැහුණා. එතකොට මේ බෝගහේ මේ අනුරුද්ධහමඳුරව දැකපු මේ චිත්‍ර රූපේ දැන් ඒ ඒ දෙක වෙනසක් තියෙනවා. එක් එක් වෙනසක් නෑ දෙකම හිතෙන්ද දෙකම කියන්නේ හිතෙන්ද ඒ කියන්නේ මගේ හිතේ තියෙන එක තමයි මම දකින්නේ හිතේ තියෙන එක කියලා කියන්නේ එක නෙවෙයි ඇත්තටම හිත කියන්නේ අන්නේ දැන ගැනීමට. ඒ දැකීමට තමයි අපි හිත කියන්නේ තව විදිහකට කිව්වොත්. දැන් භෝගහක් කියන එකක් නොනට දැන් මේ වෙලාවේ දැනගන්න හම්බුනානේ භෝගහක් කියන රූපෙක. අන්න එතකොට ඒ ඒ ඒ භෝගහ දැනගත්තානේ ඒ භෝගහ දැක්ක ඇහැකුත් තියෙනවානේ. ඔව්. එතකොට දැන් අපිට හිතෙනවා දැන් මම කියන්නේ මේ මේ මේ මේ අපිට මේ හැමතිස්සෙම අපි ගොඩනැගෙන දැන් භෞතික ලෝකයේ ඇත කියන තැන ඉඳලා ගත්තහම තමයි අපි ඔය ඔය ඔය ප්‍රශ්න ටික ආපහු අපිට එන්නේ සම්පූර්ණ. එතකොට මෙතෙන්දි මේ විස්තර කරන්නේ අන්න අර මේ ඒ අපි කෙනෙක්ගේ ආධ්‍යාත්මික පැත්තෙන් බලලා ඒ කියන්නේ අභ්‍යන්තර පැත්තෙන් බලලා අපිට දුක ගොඩනගෙන හැටින් දැන් මේ බුද්ධ බෞද්ධ දේශනාව තුළ අරමුණ දුකෙන් නිදහස් වීමනේ. එතකොට අපිට දුක ගොඩනගෙන හැටි අපිට අපේ හිතේ මේ සැප දුක උපේක්ෂාව මොන හරි දැනෙන දෙයක් එක්ක හැඟීමක් එක්ක අපිට අන්නේ දුකෙන් ගොඩ නිදහස් වීම ගැන තමයි බුදුහාමුදුරුවෝ කතා කරන්නේ. එතකොට අපිට අන්නේ දුක දැනෙන්නෙම ඔන්නේ ගොඩනගෙන අපි ගනුදෙනු කරන්නේ හැමතිස්සෙම අර මගේ ලෝකයේ තුල ගොඩනගෙන දේවල් එක්කනේ. ඔව්. එතකොට එතන ඒ ඒ දැන් මේ රූපේ පේන ඇහැක් ගොඩනගෙනවා නේ. කියන්නේ එහෙම නැත්නම් මේ චිත්ත රූපය තුල ඒ දැන හඳුනා ගැනීම තුල මේ ඔබ්සර්වර් වෙන්නේ මෙන්න මේ මේ චක්කායතනයකී පැත්ම. අපි එදාර විස්තර කරේ දැන් නාම රූප වල විස්තර කරන්නේ රූප කොටසේ රූප කියලා කියන්නේ නාම කියලා කිව්වහම වේදනා සංඥා සංකාර කියලා විස්තර කරනවා. එතකොට වේදනා සංඥා සංකාර විඥාන. එතකොට මේ චක්කායතනය කියලා කියන්නේ මේ මේ මේ රූප කියලා කියන්නේම චක්කායතනයගේ ඉපැත්ම. එතකොට කොයිම වෙලාවකවත් මේ ඇහැ මේ ඇහැයි රූපයයි එකට මිසක් පවතින්නේම නැහැ. චක්කායතනයගේ ඉපැත්මත් එක්කම තමයි ඒ කියන්නේ රූපායතනය කියලා රූපය කියලා කියන්නේම නාම රූපවලත් චක්කායතනයගේ ඉපැත්මනේ. ඒක තමයි ඊට පස්සේ සලායතන බවට පත් වෙන්නේ. ඒ කියන්නේ ඊට පස්සේ නෙවෙයි ඇත්තටම මේ මොහොතේම මේ සලායතන කියලා කියන්නේ මෙන්න මේ ආයතන දෙකම චක්කායතනය රූපායතනය තව විදිහකට කිව්වොත්. එහෙම නැත්නම් ඇහැ රූපය. තර චක්කුංච පරිච්ච රූපේ ජුප්පති චක්කු විඥානං පින්නම් සංගති පස්සෝ කියලා කිව්වේ ඒකයි. ඊට පස්සේ පස්සපච්චය වේදනා. පැහැදිලිද එතකොට ඊට පස්සේ ඒ කියන්නේ අර දැන හඳුනා ගැනීමත් එක්ක අපිට ඒ ඒ දැන ගැනීමත් එක්කම වේදනාවක් හටගන්නවා. ඒ වේදනාවට තමයි පිටරස තණ්හාව වෙන්නේ. ඔව්. ඒ ඒකට වේගෙන් වෙනවා ඒ කියන්නේ ඒක වේගෙන් වෙනව නෙවෙයි ඇත්තටම මේ ඒ ඒ ඔක්කොම එක සැරේ වෙන දෙයක්. එකකට පස්සේ එකක් නෙවෙයි. අර මම එදා පැහැදිලි කරේ මේකයි. දැන් මේ ඇතිකල්ලි මේ මේ හට ගැනීමෙන් මේ හට ගැනීම. මේ නැතිකල්ලි මේ නොවේ මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වෙයි. එතකොට ජරා මරණයක් වෙනකම්ම එක සැරේටම එක සැරේටම ඇති වෙනවා. එතකොට හැම හිතුවිල්ලකම ජරා මරණ තියෙනවා. තියෙනවා. දුක ඒ සිතුවිලි ජරා මරණය වෙලා යනවා. දැන් දෝමනස්ස ශෝක පරිදේව දුක්ඛ. ඔව් එතකොට දෝමනස්සයක් හටගන්නේ ඒ සිතුවිල්ලම නේද? දෝමනස්ස කියන්නේ දෝ ඒ කියන්නේ හා? දැන් නිකම් පාරේ තියෙන ගහක් මතක් වුණත් හරි දැක්කොත් හරි ඕකෙන් ඇති වෙන මොකක්? එකකින් ඒ ඒ දුක්ඛ දෝමනස්සයක් එහෙම තියෙනවා. මොකද? ඒ කියන්නේ හැමෝටම නේද දුක්ඛ දෝමනස්ස කියන එක හැම හැම එකකම කෙලවරද ඒ චක්‍රේ කෙලවර කියන එක නෙවෙයි කෙලවරක් නෙවෙයි ඊ හටගන්න සිතුවිල්ලේදීම අපිට ඒක දැනෙනවනේ ඔව් සිතුවිලි ඉවර වෙන එකනේ හැමෝටම එතකොට මරණ ජරා මරණ කියන්නේ එතකොට දැන් ආපහු නෝන අතරින් දැන් ඒ එකකට එකක් රේකියෝ මෙහෙම යනවා කියලා අරගෙන මෙතන ජරා මරණ වලින් ඉවර වෙනවා කියන එක වෙන්නේ ආ ඒක හරි අමාරුයි අවිද්‍යාව හටගන්නකොටම ජරා මරණත් හටගන්නවනේ. ජරා මරණ දුක්ඛ දෝමනස්ස ඔක්කොම එකටම අපිය වෙනවා. කියලා පිට ගොඩ නැගින සිතුවිල්ලක ওই ටික ඔක්කොම එකට නිකටනකින්. එහෙම නැත්නම් මේ ඒ ඒ ඒ කියන්නේ අපිට ඒක තුල වේදනාවක් සැපක් දුකක් උපේක්ෂාවක් දැනෙන්නේ ඒ මොහ ඒක ඒක ඒ සිතුවිල්ලෙමනේ. ආ. හැබැයි ඒක හැමතිස්සෙම හැම සිතුවිල්ලකම දැනෙන්නේ නැහැ. හැම සිතුවිල්ලකම සැප දුක උපේක්ෂාව කියන තුනෙන් එකක් තියෙනවා. ඒක එක මට්ටමකට තියෙන්න පුළුවන්. එතකොට, ඒ කියන්නේ වේදනාව කියන එක තියෙනවනේ හැම සිතුවිල්ලකම. ඔව් ඒක හරි. උපේක්ෂාව කියන එක තේරෙන්නේ නැහැ. ඔව් උපේක්ෂාව තේරෙන්නේ නැහැ. ඒ වගේම අපිට සියුම් සතුට, සියුම් දුක කියන ඒවා අපිට සමහර වෙලාවට අපේ ඒක තමයි ඇත්තටම අපිට සතිය කියන්නේ. සතිය තියෙනකොට තමයි ඒක තේරෙන්න ගන්නේ. අපිට පේන්න ගන්න. සතිය කියලා කියන්නේම ඔන්න ඔය වෙන සංසිද්ධිය අපිට මේ වෙලාවේ දැනෙන එක. දැන ගැනීම තමයි සතිය කියලා කියන්නේ. මේ වෙලාවේ මට දැනෙන දේ දැන ගැනීම ඒ ඒ ඒ පිළිබඳ මට තියෙන අවයනස් එක තමයි සතිය කියලා කියන්නේ. හා එතකොට තමයි ඒ කියන්නේ දැන් කවුරු හරි කෙනෙක් සතිය වඩනකොට තමයි යාට ඉන්න ඉන්න සියුම් ඒවා දැනෙන්න පටන් ගන්න. ඒ කියන්නේ මුලින්ම අපිට දැන් අර අපි මොන හරි දෙයක් පුරුදු වෙලා ඒක ඒක මාස්ටර් කරනකොට මේකේ සියුම් ඒවා අපිට පේන්න ගන්නෙ. ඔව්. ඔව්. හරි හරි. දැනට පරණ හදපු විතරයි තේරෙන්නේ. ටිකක් ඒක හොඳට ඇනලයිස් මේ බලද්දී අනිත් සියුම් ඒවා ඇනලයිස් කරන්නේ නැතුව හිටියොත් තමයි අපි පේන්න ගන්නෙ. ඇනලයිස් <laughs> කරොත් වෙන්නේ අපි ඇත්තටම වෙන දේ පේන්න ඒක ඒකට උඩින් තව එකක් දාන්න. ඔව් ඒ හරි. හරි හැමදේ බොහොම පිහුදා අනිත් අයගේ වෙලා. වගේම ඕක දැන් උතනින් එක එකපාරට අපිට හිම වඩන්න පටන් ගන්න හරි කවුරු හරි කෙනෙකුට ප්‍රායෝගිකව මේ දැන් මේ මේ අපි මේ කතා කරන කාරණා ඔක්කොම ටික වෙන්නේ දැනුම සඳහා තමයි. ඔව්. මේ කතා කරන්න මේ මේ අපි අපි ගිය සතියේ කතා කරපු ඒවා ඒ ටික ඔක්කොම අපි මේ අධ්‍යයනයක් නේ කරන්නේ මේ. ඔව්. එතකොට අපි ඒ අධ්‍යයනය කරන එක අපේ ජීවිත අපේ මේ මේ එදිනෙදා මේ සංසිද්ධිය තුළ නිරන්තරයෙන් අපි වඩන විදර්ශනාව තුළ අපි මේ දෙක ඒක අත්දැකීම් තුළ ඉගෙන ගන්න එක තමයි අපි අවබෝධයක් වෙන්නේ. ඔව්. ඊයේ සති කරගත්ත නිකන් ටෙක්නිකල් uh, පැත්තම. ඔව් දැන් අපි ඒ ටික තමන් තමන් තුලින් ඔන්නේ කාරණේ අපිට තේරෙන්න ගන්නකොට තේරෙන්න ගන්නකොට අපිට මේ මේ මේ සිතුවිල්ලක් ගොඩ ගැනීම සහ මේ හැම මොහොතකම අපිට යම්කිසි දැනීමක් සිද්ධ වෙනවා මේ පටිච්චසමුප්පන්න ක්‍රියාවලියක් සිද්ධ වෙනවා කියලා තව විදිහකට කියන්නේ අපි ඔන්නේ දැන ගැනීමට ඒක අවිද්‍යාව පත්‍ය සංකාරම තමයි පටිච්චසමුප්පාදයේදී අපි අව්‍යාකෘත පටිච්චසමුප්පාදය ඇර ඔය පටිච්චසමුප්පන්නේ පාදී විස්තර කරන හැමතැනකම අවිද්‍යාපච්ච සංඛාරානේ. ඔව්. එතකොට ඒ ඒ ඒ ගොඩනගෙන්නේම අපේ අර මේ විඥානේ එහෙම නැත්නම් මායාකාරී ලෝකේ. තව විදිහකට කිව්වොත් දැන් පේන පින්දුක සූත්‍රය ගත්තොත් විඥානේ මායාවකට උපමා කරනවානේ. එතන අන්නේ ඒ ඒ විදිහට අපිට විදහාරයක් වීමක් වෙන්නේ. පැහැදිලිද? ඔව්. ඒ විදහා දැක්වීම ඇතුලේ තමයි අපිට මම කියන හැඟීම දැනෙන්නේ. මම කියන හැඟීම අපිට ගොඩ නැගෙනවානේ. අන්නේ මම කියන හැඟීම, මම කියන මානෙ ඇතිවීමත් එක්ක තමයි අපිට මේ අනිත් දේවල් ටික ඔක්කොම දැනෙන්නේ. ඒ මම කියන මානෙ අපිට තව විදිහකට ගොඩ නැගෙන්නේ අන්නර මේ නාම රූප එහෙම නැත්නම් චක්කායතනයගේ පැත්මක චක්කායතනයගේ සෝතායතන ඒතන ආයතන හයමනේ ඒකට අපිට ඒ වෙලාවේ මේ මොහොත ගොඩ නැගෙන දේත් එක්ක ඒ හැඟීම ගොඩ නැගෙනවා. ඒක ඒ එතන තමයි ඔබ්සර්වර් ගොඩ නැගෙන්නේ ඇත්ත. ඊට පස්සේ අපිට ඒකත් එක්කම ඒ ගොඩ නැගෙන මගේ කියන හැඟීමත් එක්ක අපි ඊළඟට අපි ආපහු ඒකෙන් ට්‍රිගර් වෙන එකත් එක්ක ඊළඟට ගොඩ නැගෙන්න පුළුවන්. වේදනාවට අපි තණ්හ වෙනවනේ. දැන් අපි ඒ තණ්හාවෙන් හින්දා තමයි අපිට ඒ ඒ කියන්නේ දැන් ඊළඟ මේ ඒ තණ්හාව හින්දානේ අපිට එතන ආසාවක් වෙන්න කියන්නේ ආසාවක් හරි දේශයක් හරි ඒ කියන්නේ රාග දේශ මොහ කියන තුනම තණ්හා කියන එක මේ කියන්නේ දැන් වේදනා පත්‍යනේ තණ්හා. ඔව්. වේදනාව පත්‍ය කරගෙන තමයි තණ්හාව වෙන්නේ. පැහැදිලිද? එතකොට අපි එතෙන්දී ඔය ඔය මේ මේ මොහොතේ එක සිතුවිල්ලක දැන ගැනීමක් තමයි ඒ ඒ කියන්නේ ඒ දැන ගැනීම සිද්ධ වෙන ආකාරය තමයි ඔය විස්තර කරන්නේ. විස්තර හරි හාමුදුරනේ අර අවිද්‍යාව පච්ච ඒක අර මේ ස්ටෙප් බයි ස්ටෙප් කියලා ඔලුවට ඇදලා තියෙන එක එක සැරේට මේ ගලවලා ඒක එහෙම 1 2 3 4 ඒ විදිහට එහෙම 12ක් කියන්නේ එකක් නෙවෙයි. ඒක හාමුදුරනේ අහුවමයිනේ වර. අහගේ පුරු වෙලා කිසිම වෙලාවක එහෙම මේ මේ කියන්නේ ලීනියර් ප්‍රොසෙස් එකක් විස්තර කරලා නැහැ කිසිම තැනක. මට හම්බෙලා බොහොම පිං. මේ දැන් අපි හැමතිස්සම අපිට අපිට දැන් හැමතිස්සම සිතුවිල්ලක් ආවම අපි අපි අවිද්‍යාවෙන් ඉන්නේ දැන් අපි මේක already උපාදානත් එක්කනේ ඇති වෙන්නේ දැන් අපි එතකොට අපේ තියෙන හැම මේ කටිසම්පාදාන කියන්නේ නෝන දෘෂ්ටිය මම හිතත් හැරෙන්නේ අපිට දෘෂ්ටියක් ගොඩනැගීම තමයි උපාදාන කියලා ඔව් දැන් අපිට මොකක් හරි අපිට බෑග්ග්‍රවුන්ඩ් එකේ හැමෝටම මම කියලා කෙනෙක් දැන් ඉන්නවා කියලා හැඟීමක් තියෙනවනේ. ඒ දෘෂ්ටියක් අර දෘෂ්ටිය කියන එක පොඩ්ඩක් අර දැන් ඒකට ක්වෙස්චන් මාක් එකක් ගැටිලා කියන්නේ. දැන් මම කියලා කෙනෙක් නෑ කියලා. නෑ කියලා දැන් නැහැ කියලා නැහැ කියලා නෙමෙයි. ඔව් නෑ කියලා නෙමෙයි. ඒක තමයි. මට ඒක අර නෑ කියන එක ගැන දැන් පොඩ්ඩක් ඒක ඒක ගැන. ඔව් හරි හරි අහන්න ඔව් ඊට පස්සේ දැන් දැන් ඒක නිසා මගේ අර හැඟීම තියෙන හින්දා හම්බුනේ දැන් අපිට එන හැම එකම අபிසංකාර වෙලා අර ඒක ඔක්කොම වෙලා නෙන්නේ හැම එකම එතකොට අපි දැන් මේක මේ අපි දැන් මේක උපාදානයේ අර කියනවනේ නිරුද්ධ මේ අතුරු නැතුවම නිරුද්ධ කරන එකනේ අපේ දැන් ඔව් ඔබ්ජෙක්ටිව් එක වෙන්නේ එතකොට දැන් අපි ඒක කරන්නේ දැන් අපි සාමාන්‍ය අපේ හිත දිහා බලාගෙන ඉන්නකොට අපිට දැන් මට දැනුන එකක් තමයි හම්බෙන්නේ අපේ මොකක් හරි දෙයක්කට අපි එන්නේ ලෝභ ද්වේෂ මෝහ කියන ওই තුනෙන් මේ මේ ට්‍රික් මේ අපි ඇලෙන්නේ හරි මොකක් හරි අපේ අපේ සිතුවිලි දිගට යන්නේ. එතකොට දැන් ලෝභයයි ද්වේෂයයි වැඩි පුර තියනවා නම් මම කියන එක්කෙනා ටිකක් ලොකු එක්කෙනෙක් වගේ. ඊට පස්සේ දැන් ඒව අඩු වෙන යනකොට මම කියන එක අඩු වෙන අඩු වෙන කියන්නේ මම කියන එකේ ස්ට්‍රෙන්ත් එක අඩු වෙනවා වගේ මට මට තේරෙන්නේ. එතකොට අපි අපි මේ උපාදානයේ මේ මේ මේක දිහා බලන උපාදාන කඩනවට වැඩිය අර ඒ ලෝභ ද්වේෂ මෝහ ඒක ඒක ගැන ඒක අඩු කරගන්න ඒක අඩු කරාම මේක ඉබේ අඩු වෙනව නේද වගේ මම අහන්නේ. ඔව් ඒ කියන්නේ දැන් ලෝභ දේශ තණ්හාවනේ තණ්හාව තුනකට කැඩුවාම තමයි අපි ලෝභ දේශ මෝහ කියන්නේ. අපි ඒකම 10කට කඩලා විස්තර කරනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපද පරාමාස කාමරාග, පටිඝ, රූපරාග, අරූපරාග, මාන, උද්දච්ච, අවිද්‍යාව ඒ 10 විස්තර කරන්නේ තර තණ්හාව තුනට කැඩුවාම රාග දේශ මොහ කියන දෙහි අපි ඒක 10කට කැඩුවාම දස සංයෝජන ධර්ම විදිහට විස්තර කරනවා. එතකොට අපි ආපහු තණ්හාව නැති කරන්න උත්සාහ කරලා දැන් අපි හොඳටම දන්න කාරණයක් නේ අපි දන්නවා තණ්හාවෙන් හින්දා දුක ඇති වෙනවා කියලා. අපි ඒක පොඩි කාලේ ඉඳලා ඉගෙනගෙන තියෙනවානේ. හැබැයි අපිට තණ්හාව එහෙම නැති කරන්න පුළුවන් වෙලා තියෙනවා. තණ්හාව නැති කරගන්න පුළුවන් වෙලා තියෙනවා. අපිට අන්න එහෙම තණ්හාව නැති කරන්න බෑ. තණ්හාව කියන්නේ අපි අපිට මේ ගොඩනැගෙන මේ සිත තුළ තණ්හාව කියන එක තියෙනවනේ මේ මොහොතේ තණ්හාව නැතික ඒ ඒ සිතුවිලි තණ්හාව නැති කරනවා කියන එක නෙවෙයි ඇත්තටම වෙන්නේ සතිය කවුරු හරි කෙනෙක් සතර සතිපට්ඨානිය වැඩිම තුල එයාට මෙන්න මේ ලෝකයේ ස්වභාවය අනිච්ච දුක්ඛ අනාත්ම එහෙම නැත්නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම අනිච්ච දුක්ඛ අනාත්ම කියන ස්වභාවය එයා මේ අවබෝධ කිරීම තුල මේ ලෝකයට තණ්හා වෙන එක ඒ ඒ ගොඩනගෙන සිතුවිල්ල එන්නෙන්න එහෙම නැත්නම් ඒකේ මම කියන ස්වභාවයේ වීක් වෙන එක වෙන්නේ. එතකොට ඒක වෙන්නේ අර අත්දැකීම තුල වෙන අවබෝධය. කොහොමද මම මම දැන් ඒක තමයි ඔබ්සර්ව් කරාම හම්බුනේ අර ඒක මේ මමත් ඒ වගේ එකක් තමයි මාත් කියන්න පුළුවන්. මේ ඔව් ඒක ඔබ්සර්ව් කරනකොට දැන් දැන් නැති කරනවා කියන්නේ ඒක ඔබ්සර්ව් කළාම ඒක ඒක අනිත්‍ය දුක්ඛනාත් ඒ ඒ වචන වලින් නෙමෙයි ඒක වැඩක් නැති එකක් කියලා අපිට පක්කරේදී හිතනවානේ. එතකොට එතකොට ඒක නිකන් නැති වෙලා වගේ යනවා. ඒක ස්ට්‍රෙන්ත් එක අඩු වෙනවනේ. එතකොට එතකොට අර මම කියන එක්කෙනා පොඩ පොඩ මම කියන එක්කෙනා ගේ ස්ට්‍රෙන්ත් එකක් අඩු වෙනවා කියලා තමයි මට දැනෙන්නේ. ඔව් ඒක ඒක තමයි මම හිතුවට දැන් මේ අපි උපාදාන කියන එක දැන් දැන් මේ මේ දැන් පටිච්ච සමුප්පාදයේ දිහා බලලා එහෙම උපාදානය නිරුද්ධ ආයේ නැතුව අඩු කරනවා කියලා එහෙම try කරන්න බෑනේ. ඔව්. ඒමකෝ දැන් පටිච්චසමුප්පාදේන වුණා මේ 12ම එකට හටගන්න. ඒ කියන්නේ මේ මේ අපේ දැන ගැනීම අර 12කට විස්තර කිරීමක් තමයි කරන්නේ. පටිච්චසමුප්පන්නව අපිට මේ වෙලාවේ මේ ක්‍රියාවලිය පටිච්චසමුප්පන්න ක්‍රියාවලියක් කියලා අපි විස්තර කරන්නේ මන්නේ දැනගැනීමේ ක්‍රියාවලියනේ. එහෙම නැත්නම් හිත කියන එක. හිත කියන්නේ අපි දැනගන්නවා කියන එකමයි. අපි අන්නේ ක්‍රියාවලිය පටිච්චසමුප්පන්න මේ ක්‍රියාවලිය විස්තර කරනකොට අපිට එතෙන්දි මේක ඒ ඒ ක්‍රියාවලිය මෙහිම උපාදාන නැති කරනවා කියන එක අපිට කරන්න පුළුවන් දෙන්නේ ඒ මොකද ඒක හටගන්නේ ඒක තමයි. එතකොට ඒ හටගන්න සිතේ අපිට ආපහු ඒ ඒක ඒ ඒ ඒ මේ හටගන්න මොහොතේදී හටගත්තට පස්සේ ඒක නැති කරන්න බෑ අපිට කොහොමද? එතකොට අන්නේ හටගන්න එක නවතිනවා අඩු වෙනවා ඉන්න අපි එක්ස්පීරියන්ස් කරනකොට අපි අපි අපේ මේ මම කියන ස්වභාවයේ තියෙන ප්‍රබලත්වය එහෙම නැත්නම් තණ්හාවේ ප්‍රබලත්වය එක්ක අපිට දැනෙන දුක වැඩි වෙනවා කියන එක අපි අත්දකිනකොට අපි මේ දිනදා මේ අපි ඒකයි සතිය කියන එක දැන් සතිය සතර සතිපට්ඨානේ බුදුහාමුදුරු කියන්නේ යන්නේ එන්නේ කන්නේ බොන්නේ ඉඳින්නේ වඩන්න කියන එකනේ වඩන්න පුළුවන් කියන එකනේ. අපේ මේ ඕනෑම වෙලාවක හටගන්න අපි දැනගැනීමේ සිද්ධ වෙන හැමදෙස්සෙම එහෙම නැත්නම් සිතුවිල්ලක් ගොඩ නැගෙන හැමදෙස්සකම ඔන්නෝයේ සංසිද්ධිය වෙනවා. ඒකට අන්නේ සංසිද්ධියට අපි වෙයා වීම තුළ එහෙම නැත්නම් සතිය කියන්නේ අපි ඒක දැනගැනීම තුල අපිට තේරෙන්න ගන්නවා එන්නේ එන්න අපේ කොහොමද මේ දුක දැනෙන්නේ කියලා. අපිට ඒ කියන්නේ දුක්ඛ දෝමනස ශෝක පරිදේව උපායසේ ටික ඔක්කොම. එතකොට අපි ඒ කියන්නේ අපි අර දැන් මම එදාට විස්තර කරේ දැන් අපි මේ ශෝක පරිදේව උපායාස ඒ විස්තර වෙනකොට අපි ඒක අර ප්‍රබලව දැනීමනේ ඇත්තටම ඒ එන්නෙන්න අපේ දුක වැඩි වීමනේ පරිදේව විස්තර කරන්නේ අපිට. අපි ඒකෙන් අර තව දුරටත් ඒ ඒ කියන්නේ දුක කියන එක මේ වැඩි වෙන එකනේ. එතකොට දැන් අන්න ඒ වගේ අපිට මේ මොහොතේ ඔය හටගන්න සිතක් සිතක් හටගන්නකොට අපිට ඒ දැනීම සිද්ධ වෙලාම තමයි අපිට දැනෙන්නේ. අපි දැනගන්නකොට. එතකොට අපි එතෙන්දී ඒක නැති කරන්න හදනවා එතනින් නැති කරනවා කියන එක නෙවෙයි වෙන්නේ. සතිය කියලා කියන්නේ අපේ අන්නේ අපිට අර දැන් සතිය අපිට අර මෙන්නේ කාය විවේකේ චිත්ත විවේකේ තියෙනකොටනේ. අපිට මේ අපේ හිත සහ කය විවේකයේ තියෙනකොට එහෙම නැත්නම් අපිට අපේ හිත කලබලකාරී ස්වභාවයක් තියෙනකොට අපිට පේන්නේ නැහැ. අන්න එතකොට අපිට ටික ටික පේන්න ගන්නවා අපි කොහොමද මේ මේ මේ මම දුක් විඳින්නේ කියන එක. මට දුක දැනෙන්නේ කොහොමද කියන එක අපිට පේන්න ගැනීම තුළ ඒ ඊළඟට හටගන්න අපේ සිත්වල අපේ දුක අපි ඒක අත්දකිනකොට අන්න අපි අවබෝධ වෙනකොට අපිට අන්න එතකොට තමයි මම කියන ස්වභාවය එන්න එන්න අඩු වෙන්නේ. කියන්නේ මා ඊගෝ එක තව විදිහකට කිව්වොත් අපි කියන්නේ අපි සෙල්ෆ් කියන එක එතකොට අන්නේ ඒ ස්වභාවය අපිට එතකොට ඒක අඩු වෙන්නෙම ඇත්තනම දැන් අපිට මේ වෙලාවේ හටගන්න සිතේම තමයි ඒ සිතුවිල්ලෙම තමයි අපේ තණ්හාව තියෙන්නේ. අපිට ඒ ඒ තණ්හාව හින්දාම තමයි තියෙන්නේ දුක දැනෙන්නේ. තණ්හාවේ ප්‍රබලත්වයේ උද දුක දැනෙනවා. ඒක අපිට ඔව් ඒක අපිට තේන්න ගන්නේ දැන් අපි අර අර අධ්‍යයනය කිරීමක් තුළ ඒක දැනෙනව නෙවෙයි. අන්න අර වේදනාවේ ප්‍රබලතාවය තමයි අපිට උතර දැන් අපි සමාධි භාවනා සූත්‍රයට ගියාම සතිය විදිහට විස්තර කරනවනේ මේ සමාධි භාවනා හතරක් විස්තර කරනවා සමාධි භාවනා සූත්‍රය. ඒකේ පළවෙනි සමාධි භාවනාව විස්තර කරනවා ditta dhamma sukha viharane සඳහා දැහැන් වැඩිම. ඒ කියන්නේ දෙව ඒ කියන්නේ අපේ මේ මේ වෙලාවේ දැනෙන සුඛයක් ප්‍රීතියක් ඒ සඳහා දැහැනකට සම්බන්ධ වෙලා අපිට ඉන්න පුළුවන්. එතකොට අන්න ඒක තමයි මේ පළවෙනි සමාධි භාවනාව. ඊට පස්සේ දෙවෙනි සමාධි භාවනාව විස්තර කරනවා ආලෝක සංඥාව ඥාන දර්ශනීය සිත දියුණු කිරීම සඳහා. ආලෝක සංඥාව වඩන්නේ කියලා. ඒ කියන්නේ සිත දියුණු කර ගැනීම සඳහා. එතකොට තුන්වෙනි සමාධි භාවනාව කරන්නේ කියන්නේ එතකොට මේ එක එකෙන් දෙකට දෙකෙන් තුනට එහෙම වෙනවා කියලා නෙවෙයි මේ කියන්නේ. තුන්වෙනි සමාධි භාවනාව විදිහට විස්තර කරනවා සතිය. ඒ කියන්නේ විතක්කය වේදනාව සංඥා. අපිට දැනෙන්නේ ඔන්න ඔය තුන. අපි පටිච්චසම්පන්නව දැන් අවිද්‍යාව, සංඛාරා මේ සංක වේ කියන්නේ මේ විඥාන නාම රූප පස් සලායතන පස්ස වේදනා තණ්හා ඔය විදිහට අපි 12ක් විස්තර කරාට ඇත්තටම අපිට උතන දැනෙන්නේ වේදනාවයි, සැප දුක උපේක්ෂා කියන වේදනාවයි, විතක්කයයි, සංඥාවයි. ඒ කියන්නේ දැන් අපිට මේ වෙලාවේ දැන් දැන් මේ කහපා එහෙම නැත්නම් මේ මේ සිවුර කහපාට එහෙම නැත්නම් බුදු පිළිමය මේ මල් අපිට අන්න ඒ වගේ පේනවනේ ඒක තමයි සංඥාව කියලා කියන්නේ. ඒතොර දැන් මම මේ අත පෙන්නුවම අත කියන සංඥාව. ඒ වගේ දැන් එහෙම නැත්නම් දැන් අපි කියමුකෝ මගේ නියපොතු තියෙනවා. ඒතකොට ඒ වගේ අර නියපොත්ත කියන සංඥාව. එතකොට දැන් සමහර ඒ ඒ ඒ සංඥාව ගොඩනැගෙන ඒක තමයි එකක් අපිට දැනෙන. අපිට ඒක සෙන්ස් වෙනවනේ. ඒ වගේම අපිට වේදනාව අර සැප දුක උපේක්ෂා වේදනාව සහ විතක්කය. විතක්කය කියලා කියන්නේ දැන් මම මේ කතා කරනකොට උනත් මේ හැමෝගෙම දැන් මම මේ කියන මොනෝහරි කරුණු වලට ආපහු හිතේ ඔයගොල්ලෝ හැමෝගෙම දෙන්නෙක් නිකන් මේ චැටරින් එකක් යනවා වගේ තර්කයක් කතාවක් තව හිත ඇතුලේ කතාවක් යනවනේ. තේරෙනවද ඇතිනේ? අන්න ඒක අපිට සෙන්ස් වෙනවා. ඒක තමයි විතක්කය කියන්නේ. එතකොට ඔන්න ඔය තුන තමයි අපිට දැනෙන්නේ. සතිය කියලා කියන්නේ ඔන්න ඔය තුන ප්‍රකටව ඒ කියන්නේ ප්‍රකටව හටගනි ප්‍රකටව දැනගනි ප්‍රකටව ස්ටේට කියන එක. ඒ කියන්නේ අපිට ඒකේ දැන මේ හට ගැනීම සහ දැන ගැනීම ඒක නිරෝධ වීම කියන එක අපිට ප්‍රකට වෙනවා කියන එක තමයි සතිය තව විදිහකට කිව්වොත්. එතකොට ඒක අපි කොහෙන් හරි තැනකින් මේක අපේ අපි මේ ඔබ්සර්වේෂන් එක එහෙම නැත්නම් අවයානස් එක ප්‍රැක්ටිස් කරන්න පටන් අරගෙන අපිට අන්න එතන ඉඳලා තමයි ඒක ටික ටික ඕක ඉගෙන ගන්න පුළුවන්. එතකොට අපි ඒ ඒ සතිය වඩනකොට අපිට දැනෙන්න ගන්නේ අන්න අර කාරණා තුන තමයි අපිට ප්‍රකට වෙන්නේ. ප්‍රකට වෙනවා කියන්නේ අපිට පේන්න ගන්නේ. ඒකට ඒක අපි බලනවා නෙවෙයි. හොඳේ. අපි ඒ විදිහට බලනවා නෙමෙයි මෙන්න මේ හරි මේක සංඥාව දැනෙනවා දැන් මේක වේදනාව හරි මට මෙහෙම දැනෙනවා මේ හරි විතක්යක් මෙහෙම යනවා කියන එක නෙමෙයි. ඔන්න ඔය තුන අපිට ප්‍රකට වෙනකොට ඔන්න ඔය වේදනාව අපිට මේ දුක දැනෙන වේදනාව මේ මොහොතේ මේ සිතුවිල්ල දැනෙන දුකක් කියන එක අපිට තේරෙනකොට ඒක ඒ ඒ මේ වේදනාව සැප මේ උපේක්ෂාව ඔය ඔක්කොම ටික එහෙම තේරෙනකොට සහ ඒ ඒ වේදනාවට අර තණ්හ වෙන මම කියන හැඟීමත් ප්‍රබලතාවයේ උඩ තමයි අපි ওই දුක වෙනස් වෙන්නේ කියන එක තේරෙනකොට අපිට අපි ඒකෙන් නිදහස් වෙන්න ගන්නවා ටික ටික. ඒක තමයි ඇත්තටම සිද්ධ වෙන්නේ. එතකොට ඔය අර අර මම මුලින් ඉඳලා විස්තර කරේ ඒක තමයි අර මූලපරියාය සූත්‍රයේදී අර ආකාර තුනකට ලෝකයේ ගොඩනගෙනවා කියලා කිව්වේ පුතග්ජන පුද්ගලයාටත් ශේක පුද්ගලයාටත් රහතන් වහන්සේට. එතකොට අර පුතග්ජන පුද්ගලයා බලන්නෙම මම කියන හැඟීම එයාට තියෙනවා. ඒ කියන්නේ එයාට මම කියන දෘෂ්ටිය මම එක දිගට ඉන්නවා මේ කියන දෘෂ්ටිය පවතිනවා. ඒ දෘෂ්ටියම තමයි බලන්නේ. ඒක කිසිම ගැටලුවක් නැහැ. ඉතින් එතකොට අපි මුලින්ම අන්නේ ඒ ඒක කච්චායනගත සූත්‍රය විස්තර කළේ තමයි එතකොට අන්නේ ඒ විදිහට අපිට මේ සමුදේ වෙන ලෝකයේ ස්වභාවය තමයි මේ පටිච්චසමුප්පන්නව සමුදේ වෙනවා කියලා අපි ආපහු විස්තර කරන්නේ. මේ ඇතිකල්ලි මේ වේ මේ හට ගැනීමෙන් මේ හට ගැනීම මේ නැතිකල්ලි මේ නොවේ මේ නිරුද්ධ වී මේ මේ නිරෝධ වීමෙන් මේ නිරෝධ වී කියන්නේ. එතකොට ඒ ඒ අන්නේක අපිට තේරෙනකොට අපිට මේ මේ වෙලාවේ මේ දුක ඇති වෙන්නේ මේ වෙලාවේ හට ගැනීම මේ මේ මේ මේ මේ ප්‍රත්‍ය වීමෙන් කියන එක අපිට තේරෙනකොට ඒ දුක අපිට එක දිගට පවතින එකක් නෙවෙයි සහ සැප දුක උපේක්ෂා මේ මේ ලෝකේම අපිට මේ දැනගැනීම අපි ගනුදෙනු කරන මේ ලෝකයම මේ මොහොතේ අපිට දැනෙන දැනීමක් කියන එක අපි තේරුම් ගත්තොත් ඒක අවබෝධය තුල තමයි අපි ඒකෙන් නිදහස් වෙන්නේ. දැන් අපිට ඔය ලෝකේ එක දිගට තියෙනවා. ඒ විදිහට ඒක තියෙනවා. දැන් ලෝකය කියන අර්ථය දැන් ලෝක සූත්‍රයට එහෙම ගියහම ලෝකය කියන එක බුදුහාමුදුරුවෝ විස්තර කරන්නේ මේ ලුජ්ජති පලුජ්ජති කියලානේ. ඒ කියන්නේ මේ කැඩෙන බින්දෙන අර්ථයෙන් තමයි ලෝකය කැඩෙන බින්දෙනවා කියලා කියන්නේ අර ආපහු මේ මේ බාහිර ලෝකයේ ඒ කියන්නේ බාහිර ලෝකයටත් අපිට හැම අනිත්‍යතාවය මේ ඔක්කොම එක එක ප්‍රමාණ වලින් විස්තර කරන්න පුළුවන් විස්තර කරනවා. හැබැයි අපි ආපහු මේ විස්තර කරනවා බාහිර ලෝකයේ කියලා අර විස්තර කරන්නේ ගන්නේ දැනගන්නේ ඔක්කොම මේ අර මම සහ මගේ ලෝකයනේ. ඒ අර අපි එදා කතා කරේ දැන් මම මම කියන මට දැන මගේ ලෝකයෙන් පිටත ලෝකයක් පවතිනවා කියලා අපිට පෙන්න තැහැයිද අපිට කිය තැහැයිද අපිට එහෙම පවතිනවද ඇත්තටම දැන් අපි මේ මගේ ලෝකය කියන බවුන්ඩරි එක හගෙන ඊට පිට එකක් හිතනකොටම අපි ඒක මගේ ලෝකයේ ඇතුළට අරගෙන නෙමෙයි ඒ කියන්නේ මේ මන ධම්මනේ එහෙම නැත්නම් හිතයි සිතුවිල්ලයින් තව විදිහකට කිව්වොත් දැන් අපිට මේ වෙලාවේ අපි හිතමු දැන් සිංහරාජය කියලා සිංහරාජය කැලේ කපනවා සිංහරාජය කියලා හිතමු එතකොට දැන් සිංහරාජය ගැන අපි කතා කරනකොටම අපිට සිංහරාජය මගේ ලෝකයේ ඇතුළට ඇවිල්ලා නැද්ද? ඒතකොට මම ගණන් කරන්නේ දැන් දැන් අපි නිකමට ගන්නකො දැන් සිංහරාජය ගත්තොත් එහෙම දැන් මෙතන ඉන්න කට්ටියගේ හොත් එහෙම ඔක්කොගෙම සමහර අයට සිංහරාජය කපනවා ඇති. සමහර අයට සිංහරාජය කපන්නේ නැතුව ඇති. සමහර අයට එහෙම වද විනාශයක් ලංකාවේ වෙනවා ඇති. සමහර අයට වෙන්නේ නැතුව ඇති. ඉතින් අන්න ඒක තමයි කියුවේ අපි ගණන් කරන්නේ අන්නේ ගොඩ නැගෙන ලෝකයක් එක්ක කියලා. ඒක තමයි අපිට මිනිස්සු අතරත් ඔය තර්ක විතර්ක දැන් අපි මේ දවස්වල කවුරු හරි නිවුස් ඇහුවොත් එහෙම එක පිරිසක් තර්ක කරනවා සිංහරාජේ කපනවා කියලා. තව පිරිසක් සත් තර්ක කරනවා සිංහරාජේ කපන්නේ නැහැ කියලා. එතකොට ඒ ඒ කෙනාගේ ලෝකයේ තුල ගොඩනගෙන්නෙම ඒ ඒ කෙනාට දැන් අර සිංහරාජයේ කපන කෙනාට සිංහරාජයේ කපනවා කියලා ගොඩනගෙන්නේ. එයාගේ ලෝකයේ. එතකොට එයාගේ ලෝකයේ තුල තියෙන සිංහරාජය කපනවා. කැලේ කැපෙනවා. ඒතර අනිත් කෙනාගේ ලෝකයේ තුල ගොඩනගෙන එකේ කැපෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි අපිට ඒ ගොඩනගෙන මේ වෙලාවේ ගොඩනගෙන ලෝකයේ තුල එක ඒක එක තමයි අපි ගනුදෙනු කරන්නේ. එතකොට මම කියන්නේ අර අපි මේ භෞතික ලෝකයේ සිංහරාජය කපනවද නැද්ද කියන එක මත නෙවෙයි අපිට දුක ගොඩ නැගෙන්නේ. ඔන්න ඔය අපිට ගොඩ නැගෙන මේ ලෝකයේ මත. ඒ ලෝකයේ අපිට අන්නර දෘෂ්ටීන් එහෙම නැත්නම් ඒ අපි ඒකේ හරි හෝ වැරදි මොනවා හරි අපිට ඒ ඒ ඒ ගොඩනගෙන සිතුවිල්ල තුළ ගොඩනගෙන හැඟීමනේ අපිට සැපදුක උපේක්ෂාව ගොඩනගන්නේ. එතකොට බුදුහාමුදුරුව දේශනා කරේ ඔන්න වගේ අපි අර මානසික ලෝකයේ විඳින සැප දුක ඒක ඒ මානසික ලෝකයේ ගොඩනගෙන ඉන්නේ දුකෙන් නිදහස් වීම තමයි බුදුහාමුදුරුව දේශනා කරේ. ඔන්න අපිට අපි අපි අර දැන් හිතෙන්ම අපිට ඒ ඒ දුක දුක්ඛ දෝමනස්ස ශෝක පරිදේව පයස ඒ ටික ඔක්කොම අපිට ගොඩනගන්නේ අර සිතුවිල්ලේ මතනේ. එතකොට ඒ ඒ අන්නේ දුක තමයි උතෙන්දි විස්තර කරන්නේ. ඔව් තේරුණා හැමෝටම. පැහැදිලි වෙනවා. හරි ඔව්. තව මොන හරි වගේ ගැටලු ප්‍රශ්න තියනවාද? හොඳයි. අපි මම අද හිතුව පොඩ්ඩක් ඒකේ තව පොඩි කාරණා කීපයක් කතා කරන්න. පටිච්ච මම හිතට පේනවා ඇති මේ මම ස්ක්‍රීන් එක ෂෙයා කරපු එක පේනව නේද හැමෝටම මේකේ තියෙනවා මම පටිච්චසමුප්පාදේ අපි එදා කතා කරපු හින්දා දැන් ඒක ඒකෙන් ඒ කියන්නේ පටිච්චසමුප්පන්න පාදයට එක්කම ඊට පස්සේ මම මේ සූත්‍ර කීපයක් ගත්ත පොඩ්ඩක් විස්තර කරන්න මේ විදර්ශනාව අපි එහෙම නැත්නම් අපි මේ දැන් මේ මේ විදර්ශනාව එහෙම නැත්නම් සතිය සතර සතිපට්ඨානේ ගැන පොඩ්ඩක් අපි නිරන්තරයෙන්ම කතා කරලා තියෙන සූත්‍ර කීපයක් ආශ්‍රයෙන් ආපහු පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න. දැන් මේකේ සූත්‍රයක් තියෙන එකක් සංයුත්ත නිකායේ මේ අතීත යද නිත්‍ය සූත්‍රය කියලා. ඒකද කියන්නේ මහණෙනි මේ අතීත චක්‍රසය කියන්නේ ඇස අනිසය යමක් අනිස නම් මේ දුකය යමක් දුක් නම් මෙය අනත්ය. යමක් අනත් නම් මෙය මෙය මාගේ නොවේ මේ මම නොවේ මේ මාගේ ආත්මය නොවේ එසේ මේ තතුසේ මනානුවණින් දැක්ක යුතුය. ඒක අපි එහෙම බලන්න කියන එක නෙවෙයි අපි දකිනවා කියන එකයි අපි බලනවා කියන එකයි වෙනසක් තියනවා නේද? අපි දකීම සහ බැලීම කියන දෙක. අන්නේ වෙනස හරියට තේරුම් ගන්න. මේ දැකීම සහ බැලීම කියලා කියන්නේ අපි ගොඩාක් වෙලාවට උත්සාහ කරන්නේම මේ බැලීමට. බැලීම කියන එකේදී අපේ අර මම කියන එක හරි ප්‍රබලයි. අපිට අපිට අපි හැමතිස්සෙම අපේ ස්වභාවය තමයි මිනිස්සු මේ මම කියන දෘෂ්ටි එහෙම නැත්නම් මම කියන හැඟීමේ ස්වභාවය තමයි අපිට වේදනාවනේ අපි අපි කියන්නේ මේ මිනිස්සයා කියන මිනිස්සයා හෝ සත්වයා කියන මොඩල් එක රන් වෙන්නේ වේදනාවමත. වේදනාවනේ අපිට සැප දුක උපේක්ෂාව වේදනාව තමයි තණ්හාව ඇති වෙන්නේ වේදනාව ඇච්චානේ තණ්හා. ඒකට ඔන්නේ වේදනාව මත තමයි තුවන්නේ. එතකොට අපිට මේ මම කියන ස්වභාවයේ ප්‍රබල වෙන්න ප්‍රබල වෙන්න ඔය වේදනාව වැඩි වෙනවනේ. ඒතර අපි තණ්හ වෙන්නේ අන්නේ ඒක. ඒතර අපි මේ මේ මේ මම කියන කෙනා පවතින නම් එයාට එයාට මේ වේදනාව අපිට දැනෙන්නේ මම කියන කෙනාගේ එකම. එතකොට අපේ අර සාමාන්‍ය ස්වභාවය තමයි අපි ඔන්නේ වේදනාවට තණ්හවීම. ඒකට ඒකත් එක්ක තමයි ඒක ඒකින්ද තමයි ඇත්තටම අපිට මම කියන ස්වභාවය හැමතිස්සෙම මම කියන කෙනාට ඕනේ පුළුවන් තරම් ඇක්ටිව් වෙන්න. හැම සිතුවිල්ලකම මම ප්‍රබල වෙන්න තමයි මම උත්සාහ කරන්නේ. ඒක තමයි අපිට ඇත්තටම අර එහෙම නැත්නම් තව එකක් විදිහේ තව විදිහකට කිව්වොත් අපි ඊගෝ එක කියලා කියන්නේ. එතකොට අපි අර බලන්නත් හැමතිස්සෙම අපි නිවන් දැක කෙනෙකුත් බලන්න උත්සාහ කරන්නේ. එතකොට මම කියන කෙනා ප්‍රබල වෙනවා. බලන කෙනෙක් ඉන්නවා යාට. බලන්න උත්සාහ කරන්නේ. එතකොට මේක ඇත්තටම කියන්නේ මනානුවණින් දැක්ක යුතුයි කියලා. ඉක්කුත් කන අනිසය. ඒ කියන්නේ මේ ඊට පස්සේ මේ විදිහට මේ ඇස කන නාසය දිව ශරීරය මන කියන ඔකට මේ තික් තුල තියෙන්නේ මේ අර මං කියෝ වගේ පෙර පරිදි කියන්නේ. එතකොට ඇස කන නාසය දිව ශරීරය මන කියන ඔක්කොටම නහය දිව කය සිත අනිසය. යමක් අනිස නම් මේ දුකය. මේ අනි අනිස කියන්නේ මේ වෙනස් වෙන කියන එක. එහෙම නැත්නම් අනිත්‍ය කියන එක. යමක් දුක් නම් මේ අනත්ය. යමක් අනත් නම් මේ මේ මාගේ නොවේ. මේ මම නොවේ. මේ මාගේ ආත්ම නොවේ. මෙසේ තතුසේ මනානුවණින් දැක්ක යුතුය. මනානුවණින් බැලිය යුතුය කියලා නෙවෙයි මේක තියෙන්නේ. එතකොට ඒකයි මම කිව්වේ අර මම පළවෙනි දවස්වල විස්තර කරේ අපිට සතිය කියලා කියන්නේ හැබැයි දැන් මේක මුලින්ම අපි මුලින්ම කෙනෙකුට මේක දකින්න බෑ. අපි බලන්න තමයි මුලින් පටන් ගන්න. බලන තැනින් තමයි පටන් ගන්න. අපි අන්නේ බලනකොට ඒකයි මම අර පහුගිය මුල දවස් දෙක තුනේදී විස්තර කරේදී මේ සතිය කියන එක පුළුවන් නම් මේ තමන්ගේ හිත තියා බලා ඉඳලා ඒ ඒ එතකොට ඒක ගැටලු ප්‍රශ්න අහන්න කියලා අපි මේක බලන්න එක තමයි මුලින් කරන්නේ. එතකොට අපිට බලලා බලලකම තමයි අපි මේක බලන්නේ නැතුව දකින්නේ කොහොමද කියන එක අපිට අල්ලගන්න පුළුවන් වෙන්නේ. අර බයිසිකලයක් අපි මුලින්ම බැලන්ස් කරගන්න උත්සාහ කරනවානේ. හැබැයි දැන් බයිසිකලයක් මේ දැන් මම හිතන්නේ බයිසිකල් පදින්න පුළුවන්යි කියලා හිතමුකෝ ඔක්කොම. දැන් පොඩි කාලේ බයිසිකල් පදින්න පුරුදු වෙලා. එතකොට දැන් බයිසිකලයක් අත්දහම ඕගොල්ලෝ කවුරු හරි හිතනවාද බයිසිකලයක් පදිනකොට බයිසිකලේ මම කොහොමද මේක වැටෙන්නේ නැතුව මේ බැලන්ස් කරලා තියාගන්නේ කියලා හිත හිතා බැලන්ස් කර කර යනවා. අපි හැබැයි මුලදී මුලින්ම කවුරු හරි කාට හරි මතක නම් මුලින්ම බයිසිකලේ පදින්න පුරුදු වෙනකොට මේක වටින්නේ නැතුව පදින්නේ කොහොමද කියලා අපි හිත හිතානේ මේක මේ බැලන්ස් කරන්න උත්සාහ කරේ මේ හෑන්ඩල් එක හරෝ හරෝ එහෙම මේවා කර කර තනි කපුලෙන් ගිහිල්ලා හරි රෝද දෙකක් හයි කරගෙන ගිහිල්ලා හරි අන්න ඒ වගේ සතිය කියන එක දැන් මේ විදිහට කවුරු හරි කෙනෙක් බලන්න තමයි මුලින් පටන් ගන්න. යා මුලින්ම අන්න ඒ වගේ ආයාසයකින් දරන සතියක් තමයි ආරම්භ කරන්නේ. එතකොට ඒ ආයාසයෙන් ධර්ම සතිය එහෙම නැත්නම් ඒ විදිහට බලලා ඊට පස්සේ තමයි අපි ටික ටික අර අනායාසයෙන් පවතින සතියක් අපිට ගොඩනගන්නේ. එහෙම නැත්නම් මේ මේ මේ මේ වෙලාවකදී අපිට යම්කිසි මොහොතකදී මේ ගෙවුණගෙන සිතුවිල්ල තුල දැන ගැනීම තුල අර කිව්ව සංඥා වේදනා විතක්කේ අපිට පේන්න ගන්න. දකින්න ගන්න. අන්න එතකොට අපිට ටික ටික තේරෙන්න ගන්නවා ඒක ඒක කොහොමද මේ එක සිතුවිල්ලෙන් සිතුවිල්ලට වෙනස් වෙන්නේ කියලා. අන්න එතකොට අපිට ටික ටික තේරෙන්න ගන්නවා මම මේ දුක් විඳින තරම් දුක් විඳින්නේ හිතෙන් කියන එක. එතකොට දැන් මම අර අපි හිතන්නකෝ මෙහෙම දැන් අපිට කවුරු හරි කෙනෙක් අපි අතර ඉඳලා ළඟ ඥාතියෙක් නැති වුණාම නැති වෙච්ච දවසේ ඊළඟ දවස් සතිය දෙක වගේ ගොඩක් දුක දැනෙනවනේ. හැබැයි අපිට මාස 6ක් විතර යනකොට ඒ දුක අඩු වෙනවනේ. අපිට අන්නේ දුක අඩු වෙන්නේ යම් කිසි විදිහක භෞතික වෙනස් වීමකින්ද නැත්නම් අර හිතේම ස්වභාවයේ යම් කිසි වෙනසකින්ද හිත ඒ ගොඩ නැගෙන දැන් අපිට මාස 6කින් අපි හිතමු උදාහරණයකට මේ අපේ කවුරු හරි ළඟම ඥාතියෙක් නැති වුණා කියලා අද එතකොට අපිට ඒ වෙලාවේ අපිට ලොකු දුකක් දැනෙනවා හැබැයි මාස ඒ ඒ ඥාතිය ගැන මතක් වෙනකොට අපිට එයාගේ ඇත් එක්ක ගනුදෙනු කරපු එකක් ආපහු මතක් වෙනකොට ඒ ඒ ඒ ඒ දුක දැනෙනවනේ හැබැයි මාස 6කින් අපිට ඒක මතක් වෙනකොට අවුරුද්දකින් ඒක මතක් වෙනකොට එයත් එක්ක අපි කොහේ හරි ගියපු එකක් හරි ට්‍රිප් එකක් ගියපු ඒවා හරි හැබැයි අර පළවෙනි දවසේ ඒක මතක් වෙනකොට ලොකු දුකක් දැනෙනවා. හැබැයි අවුරුද්දකින් ඒක මතක් වෙනකොට අපිට ඒ දුකක් දැනෙන්නේ නැහැ වගේ ඒ ඒ එතකොට ඒ සිතුවිල්ලේදී ඇත්තටම මොකක් හරි භෞතික වෙනස් වීමකින්ද වෙලා තියෙන්නේ නැත්නම් ඒ සිතුවිල්ල ගොඩ නැගෙනකොට මේ දුක අඩු වෙලාද ගොඩ නැගෙන්නේ අපිට අර පළවෙනි දවසේ දුක ගොඩක් වැඩියෙන් ගොඩ නැගෙනවානේ ගොඩ නැගෙනකොට මේ මතක් වීම අතෙන්දී අඩු වෙලාමයි ගොඩ නැගින්නේ මතක් වෙන්නේ. එතකොට අපිට ඔන්නෝක අත්දකින්නකොට මට තේරෙනකොට මට මම ඕක මගේ මේ අර සතිය තිබීම තුල ඒක මම මේ සංසිද්ධිය වෙනකොට මම ඒක දැකීම තුල එහෙම නැත්නම් මම මගේ අර එක්ස්පීරියන්ස් එක තුල මට තේරෙන්න ගන්නවා මම මේ දුක් මම මේ දුක් විඳින්නෙම අන්නේ ගොඩ නැගෙන සිතුවිල්ලෙම කියන එක. එතකොට ඒ දැන් කවුරු හරි කෙනෙක් නැති වෙනහම අපි ඒකට කරන්න තියෙන කාරණා ටික කරන්න එපා කියන එක නෙවෙයි මම මේ කියන්නේ. හැබැයි අපිට පුළුවන් මේ දුක නැතුවත් මේ කාරණා ටික ඔක්කොම මේ විදිහට කරන්න. ඉතින් අපි දුකක් නැතුව මේ ටික කරන්න පුළුවන්කම තියෙද්දී දුකක් නිද විදිහට ඒ ටික කරනවානේ. ඉතින් ඒක තමයි බුදුහාමුදුරෝ දේශනා කරේ මාර්ගයක් පෙන්වලා දුන්නේ අන්නර දුක නිවා ගන්න. පැහැදිලි වෙනවා. ඒ අන්න ඒක තමයි මෙතෙන්දී මේ කියන්නේ මේ මේ මේ මේ හැමතැනකදී අර මම මුලින් විස්තර කරේ ඒ ඒ ඔන්නේ කාරණාව තමයි මෙතෙන්දී. මෙන්න මේ විදිහට අපි දකින්න ඕන කියන එක මේ කියන්නේ මහණෙනි මෙසේ දක්නා සුද්ධවත් ආර්ය ශ්‍රාවක තෙමේ ඇසෙහි කලකිරේ මේ රහත් මේ මේ විදිහට මෙතන විස්තර කරනවා ඇස කන නාසය දිව ශරීරය මන කියන දෙකේම රහත් බව පිණිස අනෙකක් නැතයි දැනගනි. මෙතෙන්දී මහණෙනි මෙසේ දක්නා සුතවත් ආර්ය ශ්‍රාවක තෙමේ. එතකොට මේ විදිහට මේ සතිය වඩන්න ඇත්තටම පුළුවන් සම්මාදිට්ඨියට පත් වෙච්ච කෙනෙකුට. යාට මේක තේරෙන්නේ එහෙම නැත්නම් අපි සම්මාදිට්ඨිය කියලා කියන්නේම මිත්‍යාදිට්ඨිය සම්මාදිට්ඨිය මොකද්ද කියලා දැනගන්න පුළුවන් වෙන එක. තව විදිහකට කියනවා. අමාර මම හිතන්නේ ඒක මට මතක නැහැ පොයේ දවසේදීද මේ සාකච්ඡාවකදීද විස්තරය කියලා මම හිතන්නේ මම ඒක විස්තර කරා මේ කලින් සතියකදී පොයේ දවසකද කියන එක හරියට මට මතක නැහැ. එතකොට අන්නේ ඒ සම්මාදිට්ඨිය ගැන මම විස්තර කරපු දවස සබ්බාස සූත්‍රයත් එක්කද කියලා මට හරියට මතක නැහැ. කොහොම හරි මේ පහුගිය මාසේ වගේ කමාරය ඇතුළත මම විස්තර කළා එක දවසක් ඒක. එතෙන්දි දැන් මේ මේ මේ මේකෙදී ආපහු මේ මේ ටික ඔක්කොම අර මේ වෙන්නේ කවුරු හරි කෙනෙකුට වඩන්න පුළුවන් වෙන්නෙම අන්න අර කච්චායන කුත් සූත්‍රය විස්තර කරන්නේ සම්මාදිට්ඨිය මේ වෙලාවේ පටිච්චසම්පන්නව අපිට දෙයක් හම්බ වෙන හැටි. එතකොට අන්නේ ඒ ඒ ඒ අවබෝධයේ තියෙන කෙනෙකුට මේ විදිහට බලන්න පුළුවන්කම ඇති දකින්න. තව විදිහකට කිව්වොත් මේ මේක අපි කොහෙන් මේ විදිහට බලන්න උත්සාහ කරනකොට කවුරු හරි කෙනෙක් ටික ටික යාට තමන්ගේ ඔන්නේ මේ ලෝකයේ ගොඩනැගෙන හැටි පිළිබඳ තේන්න පටන් ගන්නවා. ඉතින් ඒ ඒ ඒක තමයි ඇත්තටම අපි මේ විදර්ශනාම් කියලා කවිදයකට හඳුන්වන්නේ. ඊට පස්සේ මේ මේ මේක මේ pāli කතාව තියෙන්නේ යථාභූත මේක. ඊට පස්සේ මේකම කියනවා අනාගත පච්චුප්පන්න. මහණෙනි අනාගත ඇස අනිසය යමක් අනිස නම් මේ දුක්ඛය යමක් දුක් නම් මේ අනත්ත්‍ය මේ විදිහට මේ අනාගත ඒ කියන්නේ අපිට දැන් මේ රූපයක් ගොඩනැගෙනකොට අපි විස්තර කරනවානේ ඕනෑම රූපයක් අතීත අනාගත වර්තමාන හීන ප්‍රනීත රලු සූක්ෂම ඊට පස්සේ දුර ළඟ අනිත් එක මොකක්ද 11 ආකාරයක් තියෙනවා මට ඒක මතක නෑ අනිත් තව දෙකක් තියෙනවා මම කිව්වා ඊළ ප්‍රණීත අනිත් අනක ස්පර්ශුප්පන්නේ ඒ ඒ ආපහු විස්තර කරන්නෙම අපිට අන්නර ගොඩනගෙන චිත්තජ රූපය ගැන එතකොට ඒ ඒ අපේ මේ මේ මේ සිතුවිල්ල ඒ දැන ගැනීමක් තුල අපි දැනගන්නේ දැන් මේ මේ මම අර කලින් කිව්වා වගේ දැන් අර සංජයන නෝනහනකට ඇහුවා වගේ දැන් අනුරුද්ධ හාමුදුරුවන් මේ හැමෝම ගනුදෙනු කරන්නේ මේ මේ මම මෙතන මේ එලි බාහිර අපි කියමු පින්නා කියලා. බාහිරින් අනුරුද්ධ හාමුදුරුවෝ එක්කද නැත්නම් Tamanගේ අර චිත්තසංතානේ මේ මනෝ මේ චිත්ත මේ සිතුවිල්ල තුළ ගොඩ නැගෙන අනුරුද්ධ හාමුදුරුවෝ එක්කද මේ හැමෝම ගනුදෙනු කරන්නේ. දැන් අනුරුද්ධ හාමුදුරුවෝ කියන කෙනාට කෙනා මොන වගේද කවුද කියලා මේ එක එක කෙනාගෙන් ඇහුවොත් එහෙම මෙතන දැන් මේ 15ක් ඉන්නවා නම් 15 දෙනා 15 ආකාරයකට දකින්නේ. ඒ එතකොට ඇත්ත අනුරුද්ධ හාමුදුරුව කවුද? ඒ ඒ 15 දෙනාට ඒ දකින අනුරුද්ධ හාමුදුරුව තමයි Tamanට දකින ඒ අනුරුද්ධ හාමුදුරුව තමයි යාට. ඒතර අන්න ඒ වගේ තමයි අපිට මේ ලෝකයේ තුල හැම දෙයක්ම කොට නැගෙන්නේ. ඉතින් ඒක අර අර අතීත අනාගත වර්තමාන දුර ළඟ හීනපනීත සියුම් රළු ඒ විදිහට මේ විස්තර කරන ඒ 11 ආකාරයේම රූප අපිට ගොඩනැගෙන්නෙම අන්නර මනෝලෝකයේ තුල ගොඩනැගෙන එකක්. අපි ඕක තව විදිහක මේ ඒ ටික ඔක්කොම ආයොන් නම් ඒක උපාදාය රූප කියන එක ඔය කියන රූප 28ම තව විදිහකට කිව්වොත් අර 28 ආකාරයේම රූප ටික උපාදාය රූප කියන එක බොහොම පැහැදිලිව විස්තර කරනවා මේ ධම්ම සංගණිත කරන්නේ රූප කාණ්ඩේ චිත්තුත්පාද කාණ්ඩය රූප කාණ්ඩය කියලා ධම්ම සංගණිත කරන්නේ මේ චතුත්පාද කාණ්ඩයේ මුලින්ම විස්තර වෙනවා මේ චෛතසික වලින් ඊට පස්සේ රූප කාණ්ඩේ රූප කාණ්ඩයේදී ওই රූප ටික ඔක්කොම විස්තර කරනවා උපාදාය රූප කියන එක. ඒතර මෙතන මේ විස්තර කරන්නේ අනාගත කියන එකත් ඒ වගේම ඊට පස්සේ පච්චුප්පන්න යදනිච්ච සූර මහණෙනි මේ පත්‍ය පත්‍යුප්පන්න පච්චුප්පන්න කියන්නේ පච්ච සමුප්පන්නව චක්කු මේ ඇස අනිත්‍ය අනිත්‍ය යමක් අනිත්‍ය නම් මේක දුක්ඛය යමක් දුක් නම් මේ අනාත්මය යමක් අනාත්ම නම් මේ මේ මාගේ නොවේ මේ මම නොවේ මේ මාගේ ආත්මය නොවේ මෙසේ තත්මය සතුසේ මනාලෝනි දැකිය යුතුය. ඒකට අන්නේ වගේ ඒක තමයි මේ අපිට හැමදෙස්සම වඩන්න කියන එක විතර ඇත්තරම සතිය සතර සතිපට්ඨානය තව විදිහකට කිව්වොත්. පස්සේ අර උපාදානීය ධර්ම මම හිතන්නේ මම මේක එදා කිව්වා මට කිපෙන්න ඒ මම ඒක නිකන් ආයි පෙන්නන්න මෙතන ගත්තනේ ධාතු විභංගේ තියෙනවා 170 පිටේ සොලස් ධාතුරු උපාදානිය නොවේති ධර්ම ධාතු උපාදානද වන්නේ ධම්ම ධාතු කියේ මන ධම්ම වල තියෙන මෙතන මේ ධාතු මේ ධාතු විභංගේ තියෙනවා 18 ධාතු කියන එක චක්කු ධාතු රූප ධාතු අක් විඥාන ධාතු ඒ විදිහට සෝත ධාතු සද්ද ධාතු සෝත විඥාන ධාතු ඒ කියන්නේ අසකන නාසී දිය ශරීරය මන කියන ඒවැ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සිතුවිලි ඊට පස්සේ චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, ජීව විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ කියන 18 තමයි ධාතු 18 විදිහට විස්තර කරන්නේ මේ මෙතෙන්. එතකොට මේ 18 ධාතු වලින් ධම්ම ධාතු උපාදාන දවන්නේ, උපාදාන දලොදවන්නේය. අනිත් ධාතු 17ම උපාදානියෝ නොවේති. එතකොට අනිත් ධාතු 17ම උපාදාන වෙන්නේ නැහැ. ඒතර ධම්ම ධාතුව තමයි උපාදාන වෙන්න විදිහට. ඒතර සොලස් ධාතුහු උපාදානීයෝ වෙති. ඒ කියන්නේ ධාතු 16ක් උපාදානීය වෙනවා. මේ මන ධර්ම කියන එක ධාතු දෙදෙනෙක් උපාදානීයද වන්නද අනුපාදානීයද වන්නද. මෙතන මේ මේ මෙතනදි මේ උපාදාන නොවන්නේ අපි අසංකත ධාතු කියනවනේ. ඒකත් ධම්ම ධාතුවට ප්‍රමායිති වෙන්නේ. ඒ කියන්නේ එහෙම නැත්නම් මනෝ මේ ධාතුව මේ මන මේ ධර්ම මන ධම්ම කියනකොට අපි කියන්නේ අන්නේ විදිහට. ඒතර අසංකත ධාතුවත් පිට අන්නෙතෙන්දයි කියන්නේ ඒකයි මේ වෙන්නේ මෙතෙන්දී ආපහු මන ධර්මයේ අසංගත ධාතු ගොඩනගෙනකොට තමයි මේ අනුපාදානීය වෙන්නේ කියලා කියන්නේ. එතකොට සොලස් ධාතු උපාදාන විප්‍රයුක්තය ධාතු දෙදෙනෙක් උපාදාන සංප්‍රයුක්තද උපාදාන විප්‍රයුක්තද වන්නා. එතකොට මේ ධාතු 17ම උපාදාන විප්‍රයුක්තයයි. උපාදාන සංප්‍රයුක්ත වෙන්නේ අර මන ධම්ම කියලා. අපි ඒක මේ සිතුවිල්ල තව විදිහකට කිව්වේ මන ධම්ම කියන එක විතරයි. ඊට පස්සේ මේ ආ මේකෙදි අර කියපු එක විස්තර වෙනවා මේ නිදාන පත්‍ය සමුප්පාද සූත්‍රයේදී. මේක මෙහෙමයි විස්තර වෙන්නේ. කලක භාග්‍යවතුන් වහන්සේ කුරුරට කම්ම ධම්ම නම් කුරුන්ගේ නියන්කමෙහි වැඩ වෙසෙන සීකේ. කල්ලි ආයුෂ්මත් අනුර තෙරමෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ. එළඹ භාග්‍යවතුන් වහන්සේට දෙකක් පසු වුණා. එකක් පසු වුණ ආයුෂ්මත් අනුර තෙරමෝ වහන්සේ මේ අර ඉදම මේ විස්තර කරපු ඒ කැලල මෙතනයි තියෙන්නේ. ඊට පස්සේ මේ මේ මේ කට මම ඉච්චර වෙලාවක් ගන්න අපි ඊළඟ කැලලට යන්නේ. ඒක එතකොට ආනන්ද උපාදානීය ධර්මයන්හි. මෙතන මේ විස්තර කරන්නේ මේ මේ ආනන්ද එසේ නොකිය ආනන්ද එසේ නොකිය ආනන්දේ මේ පටිච්ච සමුප්පාදේ ඊටා ගැඹුරුවේ ගැඹුරුවේම ගැඹුරුව පෙනේ ආනන්ද මේ ධම් නොදැනීමෙන් අවබෝධ නොකිරීමෙන් ප්‍රතිවේද නොකිරීමෙන් මෙසේ මේ සත්වයෝ අවුල් වූ නූල් පන්දමක් නූල් පන්දක් මෙන් වූවාහ පෙරහැරුන්ගේ කැඳෙහි කැඳෙහි නූල් ගුලාවක් හෝ කුරුළු කැදැල්ලක් මෙන් ව්‍යාකූල වූවාහ. බුදුනත බුදුස්තන මෙන් අවුල් වූවාහ. සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවසව පතිත වන සසර නොඉක්මවත්. එතකොට මෙන්න මේ පටිච්චසමුප්පන්නව මේ මොහොත පටිච්චසමුපාදව ගොඩනැගෙන මම කියන හැඟීම එහෙම නැත්නම් පටිච්චසමුප්පන්නෝ මේ කියන කොට සිතවිල්ල ගොඩනගෙන හැටි අපි අවබෝධ නොකිරීමෙන්ම ඒ කියන්නේ මේ වචන 12 අවබෝධ කිරීම නෙවෙයි. හොඳ ඒක හොඳට තේරුම් ගන්න. මෙන්න මේ අපි ඒ සිතවිල් ඒ ඒ අත්දැකීම අපි ලබන කොට අන්නේ අත්දැකීමට අපිට ව්‍යාන තියෙන ව්‍යානස් එක සතිය තුළ දැන ගැනීම පිළිබඳ තියෙන දැනීම තුළ ඒ ලෝකයේ ස්වභාවය අවබෝධ කිරීම. ඒක ඒ ලෝකයේ ස්වභාවය පැහැදිලි කරන්න තමයි මේ පටිච්චසමුප්පාදය විස්තර කරන්නේ. ඒතකොට මේ පටිච්චසමුප්පාදය කියලා කියන්නේ අන්නේ ගොඩනගෙන ආකාරය. ඒතකොට මේ ගොඩනගෙන ආකාරය අපි පැහැදිලි කරන්න ගත්ත පැහැදිලි කිරීම තමයි පටිච්චසමුප්පාදය කියලා විස්තර කරන්නේ. ඒතකොට අන්නේ අපිට ඒක අවබෝධ නොකිරීම තුළ තමයි මේ සියලු දුක්ඛ දෝමනස් උපායාස ඒ ටික ඔක්කොම ගොඩනගන්නේ. ඒතකොට මෙතන කියනවා ආනන්ද උපාදානීය ධර්මයන්හි ආස්වාදයේ නැවත නැවත දකිමින් වෙසෙන් නුගුරුගේ තෘෂ්ණාව වැඩේ. තෘෂ්ණා ප්‍රත්‍යයෙන් උපාදාන වේ. උපාදාන ප්‍රත්‍යයෙන් භවය වේ. මෙසේ මේ හුදු දුක් රැසීම හට ගැනීම වේ. ඒතර භවයේ භවපත්‍ය ජාති ජරා මරණ දුක්ඛ දෝමනස් උපායාස දුක් මේ දුක් මේ දුක් සියලු දුක් කියන්නේ හට ගැනීම වේ කියන එක කියන්නේ. ආනන්දේ යම්සේ මහරුතෙක් වේද එහි යටට බස්නා යම් මුලුන් වේද සසරට ගමන්ගත් යම් මුලුන් වේද මුලුත් වේද ඒ සියල්ල ඕජස උඩට ගෙනෙන්නේය ආනන්දේ මෙසේ ඒ මහරුපේ ඒ හා ඒ ආහාර ඇත්තේ ඒ උපාදාන ඇත්තේ ඊටා දිගුකලක් සිටින්නේය මේ උපාදාන කියලා කිව්වේ අර අපි මේ විස්තර කරන්නේ කිව්වෙම දෘෂ්ටිය කියන එක. එතකොට අපිට මේ වේදනාවත් එක්ක තණ්හාව මේ වේදනාව මේ තණ්හා වේදනා පච්ච තණ්හා තණ්හා පච්ච උපාදාන. එතකොට අන්නේ දැන් ඒ වේදනාවත් එක්ක අපිට ඒකට ලොකු දෘෂ්ටියක් ඇති වෙනවානේ. අර ඒ ඒ ඇති වෙන එකත් එක්ක දෘෂ්ටිගත වෙනවානේ. ඒක හොඳ හෝ නරක එහෙම කියලා දැන් ආස්වාදයේ මේ උපාදානීය ධර්මයන්ගේ ආස්වාදයේ නැවත නැවත දකින්නන්ගේ තෘෂ්ණාව වැඩි. ඒතර උපාදානීය ධර්මයන් කියලා කිව්වේ මොනවද? ධර්ම ධාතුවයි උපා සතරස උපාදානීය වෙති. උපාදානීය කියලා කිව්වේ මේ මන ධර්ම කියන එක තව විදිහකට කිව්වොත්. එතකොට මෙන්න මේ උපාදානීය ධර්මයන්හි ආස්වාදයේ නැවත නැවත දකිමින් වෙසෙන් නූහුගේ තෘෂ්ණාව වැඩි. අපිට ඒ දැනෙන හැඟීමට අපි ඒ දැනෙන ආස්වාදයේ අපි අපි නැවත නැවත දකිනකොට අපේ තෘෂ්ණාව වැඩිනවා කියන එක මෙතෙන්දි මේ විස්තර කරන්න තව විදිහකට කිව්වොත්. එතකොට ආනන්ද යම් මේ ආනන්ද එසෙසෙයින් එසෙයින්ම උපාදානීය ධර්මයන්හි ආස්වාදයේ නැවත නැවත දකිමින් දෙසසෙන් මේ තෘෂ්ණා වැඩි තෘෂ්ණා ප්‍රත්‍යයෙන් උපාදාන මේ උපාදාන ප්‍රත්‍යයෙන් භවයේ වේ මෙසේ මේ හුදු දුක් රැසේ හටගන්ම වේ ආනන්ද උපාදානීය ධර්මයන්හි ආදීනවේ නැවත නැවත දකිමින් දෙසසෙන් නෝගේ තෘෂ්ණාව නිරුද්ධ වේ තෘෂ්ණා නිරෝධයෙන් උපාදාන නිරුද්ධ වේ මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ ඒක තමයි මම කලින් කිව්වේ දැන් උපාදානී අපිට අන්නර දැන ගැනීම තුල ඒ දැනගැනීමේ ස්වභාවය අර මේ මේ කලින් ප්‍රශ්නෙත් අපි මුලදීම එතකොට අන්නේ ඒක අපි ඒ ඒක අපිට දැනෙනකොට තෘෂ්ණා ඒ ඒ වේදනාව ඒකත් එක්ක තමයි ඇත්තටම අපිට අර මේ දැන් ආස්වාදයක් කියලා අපි දකින්නේ මර වේදනාවනේ පාදානීය ධර්මයන්හි කියනකොට දැන් තෘෂ්ණාව එතකොට අර ඒ දැනගැනීමත් එක්ක අන්න ඒක අපිට අවබෝධ වෙන්න වෙන්න ටිකෙන් ටික තමයි මේ තෘෂ්ණාව අඩු වෙන්න ගන්නෙ. එතකොට අපි අර කොහොමවත් තියෙන තෘෂ්ණාවක් අඩු වෙනව නෙවෙයි ඒ හටගන්න සිතේ. එතකොට ඊළඟට ඒ හටගන්න සිතේ තමා තෘෂ්ණාව අඩු වෙන්නේ. අපි මේ දැන් කතා බහ කරනකොට මෙතෙන්දි මේ දැන් අපිට කවුරු හරි කෙනෙක් සතර හතිපට්ඨානිය වැඩිම කියලා කියනකොට අපි ඒක දිගට කිය මේ වඩනවනේ. එතකොට ඒ ඒ අවයනස් එක තිබුණොත් මෙන්න මේ මේ හටගන්න හිතකයි ඊට පසුව හටගන්න හිතකයි. දැන් මේ මේ දැන් සහ පසුව කියන එක අපි මේ කාලයට දාලා කතා කරගන්නේ මේ කතා කරන භාෂාව තුර කවුරු හරි කෙනෙක් මේක පූර්ණ වශයෙන් අවබෝධ කරගත්තොත් එහෙම අන්න එතකොට එයා කාලයෙන් සම්පූර්ණ නිරපේක්ෂ වෙනවානේ අන්න එතකොට මේ අපිට එහෙම නැතුව කතා කරත හැකි හැබැයි අපි දැන් මේ කතා කරන හැමතැනකම අපි කතා කරන්නේ මේ අර විදිහට විද්‍යාපච්චය සංකාර හරහා ගොඩනගෙන ලෝකයක් එක්කම තමයි එතකොට මෙසේ මේ කුදු දුක් රැසේ නිරෝධය වේ ඊට පස්සේ මේකේ මේ පාදානි ධර්මයෙන් ආදීනේ නැවත දක්වමු එසේ නිදුල තෘෂ්ණාව නිරෝධ වේ තෘෂ්ණා නිරෝධයෙන් උපාදාන නිරෝධ වෙන මෙසේ මේ කුදු දුක් රසේ නිරෝධේ වේ ඊළඟට කියනවා මේ මම මේ තව සූත්‍රයක් ගත්ත මේක මේ ආහාර සංගීතය ආහාර සූත්‍රයේ සංගීතනිකායේ තියෙන මහණෙනි උපන් උපන් සත්‍යයන්ගේ පැවැත්ම පිණිසත් උපදින්නා වූ සත්‍යයන්ට අනුග්‍රහය පිණිසත් මේ ආහාර සතරකි. කවර සතරෙක්දයක් දල වූ හෝ සියුම් වූ හෝ කබලිකාර ආහාරයේ ස්පර්ශය දෙවන්නේ මනෝ සංචේතනාව දෙවන්නේ සිව්වෙන් විඥාන ආහාර. ඒ කියන්නේ කබලිකාර ආහාර, මනෝ සංචේතන ආහාර, ස්පර්ශ ආපස් ආහාර, විඥාන ආහාර කියලා අපි ආහාර වර්ග හතරක් විදිහට විස්තර කරනවා. එතකොට මේ මේ ආහාර හතරම ආපහු උපාදාය රූපයක විස්තර කරනවා. කබලිකාර ආහාර කියන්නේ උපාදාය රූපයක්. ඒක ධම්මසංගණී ක්‍රමේ රූප කාණ්ඩේ විස්තර කරනවා. ඒ කියන්නේ උපාදාය රූපයක් කියලා විස්තර කරන්නේම අර මන මන හරහයන එකක් නේ. ඒතර මහණෙනි මේ ආහාර සතර කුමක් නිදාන කොට කුමක් හේතු කොට කුමක් ප්‍රභව කොට ඇත්තෝ මේ සතර ආහාරය තෘෂ්ණාව නිදාන කොට තෘෂ්ණාව හේතු කොට තෘෂ්ණාව ಜಾති කොට තෘෂ්ණාව ප්‍රභව කොට ඇත්තෝය. මහණෙනි මේ තෘෂ්ණාව කුමක් නිදාන කොට. ඒතර මේ ආහාර සතරම සුස්රාව ප්‍රබල කොට තමයි පවතින්නේ. මහණෙනි මේ තෘෂ්ණාව කුමක් නිදාන කොට කුමක් හේතු කොට කුමක් යාති කොට කුමක් ප්‍රභව කොට ඇත්තේද තෘෂ්ණාව වේදනාව නිදාන කොට වේදනාව හේතු කොට වේදනාව යාති කොට වේදනාව ප්‍රභව කොට ඇත්තේ මං කියේ අපිට දැනෙන වේදනාව තමයි මේකට මේ හේතු වෙන්නේ එතකොට ඊට පස්සේ විස්තර කරනවා මහණෙනි මේ වේදනාව කුමක් නිදාන කොට කුමක් හේතු කොට කුමක් ධාතු කොට කුමක් ප්‍රභව කොට ඇත්තේය වේදනාව පස්ස නිදාන කොට ස්පර්ශයේ හේතු කොට ස්පර්ශයේ ධාති කොට ස්පර්ශයේ ප්‍රභව කොට ඇත්තේය එතකොට මේ පස්සපච්චාන වේදනා එතකොට මේ වේදනාව පවතින්නේ පස්ස නිදාන කොට පස්ස හේතු කොට පස්ස ජාති කොට පස්ස ප්‍රභව කොට ඇත්තේ මහණෙනි මේ පස්සේ කුමක් කරුණ කොට කුමක් හේතු කොට කුමක් ජාති කොට කුමක් ප්‍රභව කොට ඇත්තේද පස්සය ෂඩායතනයේ හේතු කොට ෂඩායතනයේ හේතු කොට ෂඩායතනයේ කරුණු කොට ෂඩායතනයේ හේතු කොට ෂඩායතනයේ නැත්තම් මේ සලායතන කියන එක සලායතනයේ ಜಾති ಜಾති කොට සලායතන ප්‍රභව කොට ඇත්තේ අපි සලායතන කිව්වහම පාලි වචනේ ෂඩායතනයේ තමයි සිංහල වචනේ අපි සලායතන තමයි පාවිච්චි කරන්නේ ඉතින් මහණෙනි මේ සලායතන කුමක් කරුණු කොට කුමක් හේතු කොට කුමක් ಜಾති කොට කුමක් ප්‍රභව කොට ඇත්තේ සලායතන නාම රූප කරුණ කොට නාම රූප හේතු කොට නාම රූප ಜಾති කොට නාම රූප ප්‍රභව කොට ඇත්තේ මහණෙනි මේ නාම රූප මම මේකින් එක විස්තර කරන්න යන්නේ නැත්නම් දැන් අපි ගිය සතියේ මේ එකින් එක මොනවද කියලා විස්තර කරන්නේ මම මේ මේක ගන්නේ අපහු විතර මේ විදර්ශනාවට මේක ඇති වැදගත්කම පැහැදිලි කරලා දෙන්න මහණෙනි මේ නාම රූප කුමක් කරුණ කොට කුමක් හේතු කොට කුමක් ಜಾති කොට කුමක් ප්‍රභව කොට ඇත්තේද නාම රූප විඥානයේ හේතුකොට විඥානයේ කරුණකොට විඥානයේ ಜಾතිකොට විඥානයේ ප්‍රබව කොට ඇත්තේ. ඊට පස්සේ විස්තර කරනවා මහණින් මේ විඥානයේ කුමක් කරුණකොට විමක් කුමක් හේතුකොට කුමක් ಜಾතිකොට කුමක් ප්‍රබව කොට ඇත්තේ. විඥානයේ සංස්කාරයන් කරුණකොට සංස්කාරයන් හේතුකොට සංස්කාරයන් ಜಾතිකොට සංස්කාරයන් ප්‍රබව කොට ඇත්තේ. මේ විදිහට මේ විස්තර කරනවා මහණෙනි මෙසේ මේ අවිද්‍යාපත්‍ය සංඛාර වේ සංඛාරපත්‍ය විඥාන වේ මෙසේ මේ කුදු දුක් රැසේ හට ගැනීම වේ. එතකොට මේ විඥාන ආහාර වෙන්නෙම අර මම කලින් කිව්වේ ඒකයි වේදනාපත්‍යෙන් තමයි මේ අපිට දැනෙන අර වේදනාවෙන් තමයි මේ මේක අපිට ඉස්සරහට ගෙනියන්න හැම තිස්සෙම. එතකොට අපිට අර වේදනාව නැති කරනවා කියන එක නෙවෙයි ඇත්තටම මේ තණ්හාව අපිට මේ දුක ගොඩනගන්නේ මෙන්න මේ වේදන මේ තණ්හාව කියන එකෙන් අපිට තේරෙනකොට තව විදිහකට කිව්වොත් අර දැන ගැනීම අපිට වෙන්නේ අර වේදනාව තමයි අපි දැනගන්නේ. සැප දුක උපේක්ෂා කියන වේදනාව. ඒ කියන්නේ සතිය සමාධි භාවනා සූත්‍රයේ පෙන්වන්නේ මේ වේදනාව සංඥාව විතක්කය අපිට දැනගන්න කියලා. එතෙන්දි ඒක දැනගැනීමෙන් තමයි මෙන්න මේ විදිහට අපිට අවිද්‍යාවේ නිරෝධ කරන්න හැකියාව ලැබෙන්නේ. එහෙම නැත්නම් ඒ එතකොට අපි පවතින අවිද්‍යාවක් නිරෝධ වෙනව නෙමෙයි. ඒ ඒ හටගන්න සිතේ අවිද්‍යාව. ඒ කියන්නේ දැන් කවුරු හරි කෙනෙක් රහත් වෙනකොට තමයි අවිද්‍යාවෙන්තරව ඒක හටගන්නේ. නැත්තම් අපිට ඒ හටගන්නකොටම අවිද්‍යාවෙන් තමයි හටගන්නේ. ඒක අර මම කලින් දවස් විස්තර කරා වගේ මේ අව්‍යාකෘත ප්‍රතිසම්පාදේ කියන එක එකම එක තැනක විස්තර කරන්නේ. ඒතකොට මේ අව්‍යාකෘත කියලා කියන්නේ මේකේ කෘත්‍යයක් වෙන්නේ නැහැ කියන එක. ඒතකොට ඒක අපිට දැනගන්න හැකියාවක් නැහැ. අපි ඒක අව්‍යාකෘත ප්‍රතිසම්පාදේ හරියොන්න රන්දුනා ඒකෙන් පස්සේ මේ ඉදප්පච්චිතා පටිච්චසමුප්පාදේ එනවා කියලා අපිට දැනගන්න කිසිම විදිහක් නැහැ අපිට නොදන්නා හෝ දැනගැනීමට හැකියාවක් නැති කාරණයක් අපි මේ මේ විදිහට බලනවා කියලා කියන්නේම අපි ආපහු දෘෂ්ටියකින් තමයි ඒක බලන්නේ අවි ඊට පස්සේ අවිද්‍යාවේ අනවශේෂ විරාග සංඛ්‍යාත නිරෝධයෙන් සංඛාර නිරෝධ වේ සංඛාර නිරෝධේ විඥාන නිරෝධ වේ මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධේ වේ එතකොට මේ මේ මේන්න මේ සංසිද්ධිය වෙන එක අපි මේ හැම මොහොතකම වෙනවා. එතකොට අපිට අන්නේ මේ අපිට මේ හතයි සිතක් හටගන්න හැම මොහොතකම මේ සංසිද්ධිය සිද්ධ වෙනවා. ඒක අන්නේක පිළිබඳ ලෙයා වෙන්න කියන එක තමයි අපි කිව්වේ. දැන් මේක තව සූත්‍රයක් තියෙනවා පච්චේ සූත්‍රය කියලා. කතමේව විච්ඡවේ පටිච්චසමුප්පන්න ධම්මා ජරා මරණම් වික්කවේ අනිච්චං සංකතං පටිච්චසමුප්පන්නං ක්‍රය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං ජාති භික්කවේ අනිච්ච සංකතා පටිච්ච සමුප්පන්නා කය ධම්මා වය ධම්මා විරාග ධම්මා නිරෝධ ධම්මා භව මේ පටිච්ච සමුප්පාදේ අර අනිත් පැත්තට මේ කියාගෙන යන්නේ <clears throat> අවිද්‍යා සංඛාර විඥාන නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා භව ජාති ජරා මරණ කියන ඒවා ඔක්කොම මේ 12ම අනිච්චයි සංකතයි පටිච්ච සමුප්පන්නයි කය ධම්මයි වය ධම්මයි විරාග ධම්මයි නිරෝධ ධම්මයි ඒතර මේ මේ වචන ටික මම පොඩ්ඩක් විස්තර කරන්නම්. අනිච්චයි කියලා කිව්වේ මෙතන <clears throat> අපි කවුරු හරි කෙනෙක් මේක පටන් ගන්නකොට දැන් මේ දැන් අනිච්ච කියන වචනේට අපි පටිසම්විදා මග්ග ප්‍රකරණයට ගියොත් වචන 40ක් තියෙනවා තේරුම්. ඒ ඒ තේරුම් ටික ඔක්කොම මේ විදිහට කවුරු හරි කෙනෙකුට මේ විදිහට තේරුම් කරන්නෙම සෝවාන් මග නුවණට. ඒ කියන්නේ එහෙම නැත්නම් මේ මේ සම්මාදිට්ඨියටපත් වීම සඳහා. එතකොට අනි ඊට පස්සේ එතනදි ප්‍රධාන විදිහට මේකට විස්තර කරන්නේ අනිච්ච කියන එක. අනිත්‍යයේ ස්වභාවයෙන් තමයි එතන ගන්න ප්‍රධාන වචනයත්. ඒතකොට මෙතෙන්දී මේ අනිත්‍යතාවයට එහෙම නැත්නම් අපේ මේ පටිච්චසමුප්පන්න මේ කොටගෙන හිත අපි දැන් අර අර සිංහරාජය ගැන මම කතා කරේ. ඒ ඒ සිතුවිල්ල දැන් මේ වෙනකොට තියනවාද? ඒ කියන්නේ ඒ සිතුවිල්ල දැන් මේ වෙලාවේ නැහැනේ. අපි දැන් ආයි මම මේ කතා කරාම සිංහරාජ්‍ය මතක් වෙන එක නේ එකක්. එතකොට හැබැයි අර අරක සම්පූර්ණ අනිත්‍යතාවයටපත් වෙලානේ. මේ බාහිර මේ භෞතික ලෝකේ නෙමෙයි මේ කියන්නේ හොදේ. මම කියන කෙනා විඳින ලෝකය ගැන. මම කියන හැඟීම තුල විඳින ලෝකය ගැන. එතකොට ඒක අනිත් අනිත්‍යතාවයටපත් වෙන එකක්. ඒ වගේම සංකතයි. සංස්කරණය කිරීමකින් තමයි ගොඩනගන්නේ. සංකතයක් කියලා කියන්නේ සංස්කාර හරහා ගොඩනගෙනවා කියන අදහස. සංකත කියලා කියන්නේ සංස්කරණයකින් ගොඩනගෙනවා කියන එක. එතකොට මේ මේක සංස්කරණයකින් ගොඩනගෙනවා කියලා කියන්නෙම අපි මේ විඳින ලෝකය සංඛාර ලෝකයක්. සංස්කරණය කරන එකක්. ඇත්ත ස්වභාවය නෙවෙයි ඇත්තට අපි විඳින්නේ. ඔය ඇත්ත ස්වභාවය මේ විදිහට විඳින්නේ රහතන් වහන්සේ පමණයි. අනිත් ඔක්කොම අපි මේ විඳින්නෙම සංකත. ඒ වගේම පටිච්ච සමුප්පන්නයි. අපි විස්තර කරන්නේ දැන් පටිච්චසමුප්පන්න කොහොමද කරන එකෙන් කියලා. කය ධම්මයි. කියන්නේ ඒක කය වෙලා යනවා. ඒ ඒ අපේ ඒ මේ මොහොතේ ගොඩනැගෙන සිතුවිලි. එහෙම නැත්නම් මේ මගේ ලෝකය කියන එක. අර මං එදා ලෝකය කියන එක විස්තර කරේ. ඒ ලෝකයම තමයි කය ධම්මයි. වය ධම්මයි. මේක වැය වෙලා යනවා. ඒ අපේ ඒ සිතුවිල්ල ඉවර වෙනවා. වැය වැය වෙලා යනවා කියන එක. විරාග ධම්මයි කියලා මෙතන කියන්නේ මේ රාග විරාග කියන එක නෙවෙයි. මේ විරාග ධම්මයි කියලා කියන්නේ මෙතන මැකිලා යනවා කියන අදහස් තව විදිහකට කිව්වොත්. අපි දැන් මේ තීන්ත ටිකක් මැකිලා ගියා කියලා හිතන්නේ කන්නේ වගේ. ඊට පස්සේ නිරෝධ ධම්මයි. ඒක නිරෝධ වෙනවා. මේ මොහොතේම දැන් අර සිංහරාජය ගැන කතා කරපු එක නිරෝධ වෙලා එතකොට අපිට දැන් අපි හිතමු කාගේ හරි මරණයකින් ඇති වෙන දුකක් කියන්නකෝ. අපි හිතමු අපේ ළඟම කෙනෙක් මම මේ මරණය කියලා ගත්තේ වෙන ඕන එකක්. අපි හිතමු මොකක් හරි වාහනයක් ඇක්සිඩන්ට් වුණා කියලා අපේ කාගේ හරි ඒතර ඒකෙන් අපිට දුකක් ඇති වෙනවනේ. එතකොට අපිට ඒ වගේම ඒ දුක ඇති වෙන්නම අර ගොඩ නැගෙන සිතුවිල්ලනේ. එතකොට අන්නේ ඒ ඒ ඒ සිතුවිල්ලම තමයි අනිච්චයි, සංකතයි, පටිච්චසමුප්පන්නයි, ක්‍රය ධම්මයි, වය ධම්මයි, විරාග ධම්මයි, නිරෝධ ධම්මයි. එතකොට අපි අන්නර සිතුවිල්ලක් ඒ ගොඩ නැගෙන ඒ ඒ ඒ දැන ගැනීම තුල ගොඩ නැගෙන සිතුවිල්ල තමයි අපි දුක් විඳින්නේ. එතකොට මම කියන්නේ දැන් මේක දැනගත්ත කියලා වාහනේ ඇක්සිඩන්ට් වෙන එක නවතින්නේ නැහැ. හැබැයි ඒ වාහ ඒ භෞතික ලෝකෙ මොන හරි වෙන ඒ සංසිද්ධිය නවතින්නේ නැහැ. ඒක නවත් වෙනව නෙමෙයි කරන්නේ මේ. මෙන්න මෙතන අර මම කියන ස්වභාවයේ අපි ගොඩනැගීම තුල දුක් විඳින එකෙන් නිදහස් වෙනවා. දැන් බුදුහාමුදුරුවන්ටත් මේ ගල් පෙල්ලනවනේ මේ ඒ වගේම බුදුහාමුදුරුවන්ට ගල දැන් දේවදත්ත හාමුදුරුවෝ ගල පෙල්ලුවාම මේ තුවාල වෙලා ඒකට රිදෙනවනේ බුදුහාමුදුරුවෝ සින්සෙයියාවෙන් එතන ඇලුනා කියලා කියන්නේ එතන බුදුහාමුදුරුවන් ඊට පස්සේ අපි ජීව වේද මහත්තයා ජීව වේද මහත්තයා බුදුහාමුදුරුවන්ගේ කකුලේ ඔපරේෂන් එකක් කරලා අයින් කරනකොට බුදුහාමුදුරන්ට ඒ භෞතික වේදනාව දැනෙනවා. ඒ වගේම බුදුහාමුදුරන්ට බඩේ අමාරුවක් තිබිච්ච එක විස්තර කරන්නේ අන්න ඒ වගේ ඒ භෞතික දේ ගැන නෙවෙයි කියන්නේ මේ. මොකද භෞතික ඒ දැනෙන අපිට මේ කවුරු හරි දැන් ගැහුවොත් එහෙම ඒ දැනෙන වේදනාව කියන එක නෙවෙයි මේ කියන්නේ. අපිට දැනෙන මානසිකව ගොඩනැගෙන ලෝකයේ තුල අපි මානසිකව දැනගන්න වේදනාව. එතකොට අතෙන්දී වෙන්නේ ඇත්තටම විඳින්න කෙනෙක් නැතිවීම තුල අන්නර එහෙම නැත්නම් අපි සලායතන නිරෝධයි කියලා කියන්නේ තව විදිහකට රහතන් වහන්සේගේ සලායතන නිරෝධයි කියලා කියනවානේ. ඒ කියන්නේ විඳින්නෙක් නැතිවීම තුල විඳවන්නෙක් නැති වෙනවා. ඉතින් අන්න ඒකයි කියන්නේ. පටිච්ච සමුප්පන්නයි, ක්‍රය ධම්මයි, වය ධම්මයි, විරාග ධම්මයි, නිරෝධ ධම්මයි. එතකොට මේ අපිට ගොඩනැගෙන හැම සිතුවිල්ලක්ම අනිත්‍යයි, සංකතයි පටිච්චසමුප්පන්නයි ක්‍රය ධම්මයි වය ධම්මයි විරාග ධම්මයි නිරෝධ ධම්මයි. ඒ ඒ කියන්නේ දැන් මේකේ මේ කියන්නේ අවිද්‍යාව, ජාති, අනි ජාති, භව ඒ විදිහට මේකේ මේ තණ්හා, වේදනා, පස්ස, සලායතන, නාම රූප, සංකාර, අවිද්‍යාව අනිච්චයි සංකතයි පටිච්චසමුප්පන්නයි ක්‍රය ධම්මයි වය ධම්මයි විරාග ධම්මයි නිරෝධ ධම්මයි මේන මේක තමයි පටිච්ච සමුප්පන් මේ මේ පච්චේ සූත්‍රයේ බුදුහාමුදුරුව විස්තර කරන්නේ මෙන්න මේ මේ මහණෙනි මේ පටිච්ච සමුප්පන්න ධර්මයෝ යයි කියනු ලැබේ. මේ මේ මේ ආ මෙන්න මෙතන මේ දින මම අර ඒ වෙලේ කිව්වේ පටිච්ච සමුප්පන්න ධම්ම කියලා මේ කතමේව වික්කවේ පටිච්ච සමුප්පන්න ධම්මා ජරා මරණම් වික්කවේ අනිච්ච සංකතම් පටිච්ච සමුප්පන්නං කය ධම්මං වය ධම්මං විරෝග විරාග ධම්මං නිරෝධ ධම්මං මේ තියෙන්නේ පටිච්චසමුප්පන්න ධර්ම 12 අපි තව විදිහකට කිව්වොත් ඒ ඒ ඔක්කොම අන්නර විදිහට අනිත්‍යයි සංකතයි පටිච්චසමුප්පන්නයි ක්‍රය ධම්මයි වය ධම්මයි විරාග ධම්මයි නිරෝධ ධම්මයි. ඉතින් අන්න ඒ වගේ දේවල් ඒ ඒ වගේ ලෝකයක තමයි අපි අර මම කියන කෙනා ගොඩනගෙනකොට එයා දුක් විඳින්නේ මන්නේ ඒක අපිට අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ ඒක දිහා මේ වෙලාවේ තියෙන අවයනස් එක තුලින් ඊට පස්සේ තව මම ආ මේක මේ මම මේකත් හැමතිස්සම කියන කාරණයක් හින්දා මම ඒක පොඩ්ඩක් විස්තර කරන්න. විභංග ප්‍රකරණ එකේ කුද්දක වස්තු විභංගය මේක විස්තර කරනවා 263 පිටුවේ. එහි මේක අර මුල ඉඳලා විස්තර කරන මම කිව්වේ අර මම කියන මේ හැඟීම ඇති වෙන අටලස් තෘෂ්ණා විචරිතයෝ කියලා. ඒතර අර මම කියන හැඟීම අපිට ඇති වෙනවත් එක්ක මේ මේ ඒකත් එක්ක අපිට අර මේ දැනෙන හැඟීම් මේ වෙනස් වෙන්නේ කොහොමද? එහෙම නැත්නම් තෘෂ්ණාව මුලින්ම ඇති වෙන්නේ කොහොමද කියන එක මෙතෙන්දි විස්තර කරන්නේ. කවර හේයත් මම වෙමි තෘෂ්ණාවේ. මේ ප්‍රකාර වෙමි තෘෂ්ණාවේ. මෙසේ වෙමි තෘෂ්ණාවේ. අන්තරකාර වෙමි තෘෂ්ණාවේ. මම වන්නෙමි තෘෂ්ණාවේ. මේ ප්‍රකාරයෙන් වන්නෙමි වේ. මෙසේ වන්නෙමි වේ. අන්තරකාරයකින් වන්නෙමි වේ. සාස්වත යමි වේ. අසාස්වත යමි වේ. වන්නෙන් දෝහෝ වේ. මේ ප්‍රකාරයෙන් වන්නේ දෝ හෝ වේ මෙසේ වන්නේම් දෝ හෝ වේ අන් ප්‍රකාරයකින් වන්නේ වන්නේම් දෝ හෝ වේ වන්නේ නම් මැනවී වේ මේ ප්‍රකාරයෙන් වන්නේ නම් මැනවී වේ මෙසේ වන්නේ නම් මැනවී වේ අන් ප්‍රකාරයකින් වන්නේ නම් මැනවී වේ එතකොට මේ අපි මම කියන එකට අපි දාගන්න ආකාර ටික ඔක්කොම මම මෙහෙ මම ඉන්නවා මම නෑ මම මේ විදිහට ඉන්නවා මම මෙසේ වෙනවා මම අන් ප්‍රකාරයකින් වෙනවා අන්න ඒ වගේ අපි මේ මම කියන එකත් එක්ක අර මුලින්ම තෘෂ්ණාව ගොඩ නැගෙන මේ 18 ආකාරයක් විදිහ තමයි මේ විස්තර කරන්නේ. විස්තර කරන්න කියන්නේ අපිට වෙන්න මේ හැඟීම අර සිතුවිල්ල තුල ගොඩ නැගෙනවා. තව විදිහකට කිව්වොත්. ඊට පස්සේ ඒකත් එක්ක අපි එතකොට යනවා. එතකොට කිසිසින් වෙමි වේදයක් කිසි දහමක් රූපය වේදනාව සංඥාව සංස්කාරයන් විඥානයන් නොවෙන් කොටගෙන මම වෙමි තෘෂ්ණාවට පැමිණේ. මම වෙමි මානියට පැමිණේ. මම වෙමි දෘෂ්ටියට පැමිණේ. එතන මම වෙමි තෘෂ්ණාවට පැමිණේ. එතකොට අපි රූප වේදනා සංඥා සංකාර විඥාන එහෙම නැත්නම් අපි දැන් අපි පංචස්කන්ධය කියලා කියනවානේ. එතන මේ පංචස්කන්ධයම තමයි තව විදිහකට පටිච්චසමුප්පන්නව අපිට දැනෙන සිතුවිල්ල තුළ ගොඩ නැගෙන එක තමයි ඔය කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන. එතකොට මම වෙමි මානියට පැමිණේ. මම වෙමි දෘෂ්ටියට පැමිණේ. ඒ තුන් ප්‍රපංචයන් ඇතිකල්හි මේ ප්‍රකාර වෙමි හෝ මෙසේ වෙමි හෝ අන් ප්‍රකාරයකින් වෙමි හෝ ප්‍රපංචිතයෝ වෙති ප්‍රපංචිතයෝ වෙති එතකොට අන්න මම මේ ප්‍රකාර මෙන්න මේ විදිහට මම වෙමි කියන දෘෂ්ටියට පැමිණීමත් එක්කම අපිට මෙන්න මේ මේ මේ විදිහට ප්‍රපංචයන් නැති වෙන එහෙ නැත්නම් මම කියන ප්‍රපංචය ප්‍රපංචය කියලා කියන්නේ මේ අපි සංස්කරණයන් තුලින් ගොඩනගා ගන්නවා කියන අදහස. ප්‍රපංචයක් කියලා කියන්නේ දෙයක් කියන එක තව විදිහකට කිව්වොත්. ඒත් අපිට මේ දැන් අපි දැන් සිංහරාජය කියන ප්‍රපංචය. ඒ වගේම තමයි දැන් මාත බෝගහ කියලා කිව්වේ මෙතන බෝගහ කියන ප්‍රපංචය. ඒකට දැන් බෝගහ කියන එක අපිට මේ ප්‍රපංචය වෙන්නේ අපි හිතමු දැන් මේ බෝගහ දැක්කහම දැන් කාට හරි මම මේ නිකන් ආපහු පොඩ්ඩක් මතක් කරන් මේවා කලින් ඕන තරම් අපි කතා කරලා තියෙනවානේ. දැන් බෝගහ දැක්කහම මෙතෙන්ට එන බෞද්ධ කෙනෙකුට හරි ලංකාවේ හරි කවුරු හරි ඒ වගේ ඉන්දියාවේ ඒ වගේ කෙනෙකුට බෝගහ අඳුරගන්න පුළුවන් වෙයි. සමහර විට බෝගහ කිලි ඉන්දියාවේ නැත්නම් ලංකාවේට පුළුවන් වෙයි. අපි හිතමු කැනේඩියන් එක්කෙනෙක් මෙතෙන්ට ආවා කියලා කිසිම බෞද්ධ ආගම ගැන මුකුත් දන්නේ නැති කෙනෙකුට. එයාට එතකොට මෙතන බෝගහක් කියලා ප්‍රපංචයක් ගොඩ නැගෙන්නේ නිකන් මල් ගහක් වෙන්න පුළුවන් එයාට මේක නිකන් මේ ලස්සනට තියෙන ගහක් විදිහටනේ මේ මේ ගේ ඇතුලේ මෙහෙම තියලා තියෙනවා එයා දකින්නවා කියලා කියන්නේ. ඒතර අන්න ඒ වගේ එකක් එයා දකින්නේ. ගෙයක් තියෙනවා. ඉතින් එයාට එතකොට මේක මේ අපේ මේ ඒ කියන්නේ බුදු ගේ වෙන්නෙත් නැහැ. ඉතින් එයා එතකොට දකින්නේ මෙතන මල් ගහක් කියන ප්‍රපංචය. අන්න ඒක තමයි කිව්වේ අපේට ගොඩනගින්න යන්න අර සංස්කරණයේ තුලින් ගොඩනගෙන ප්‍රපංචයක් තමයි ගොඩනගන්නේ. එතකොට මේ මම කියන එකත් අන්න වගේ ප්‍රපංචයක්. ඒතර ඒ තුන් ප්‍රපංචයන් ඇතිකල්ලි මේ ප්‍රකාරයෙන් මෙමි හෝ මෙසේ වෙමි හෝ අන්තකාරයෙන් මෙමි හෝ මේ ප්‍රඥප්තියෝ වෙති. කිසිසේයින් මේ ප්‍රකාර වෙමී වේදයක් ශාස්ත්‍රීයමි බ්‍රාහ්මණයෙක්මි වෛශ්‍යයමි සුද්ධයමි ගෘහස්තයමි හෝ ප්‍රවෘත්තිතේක්මි කියන්නේ පැවිදි කෙනෙක් කියන එක හෝ දිව්‍යමි හෝ මිනිසෙක් හෝ රූපී අරූපී රූපී වෙමි හෝ අරූපී වෙමි හෝ සංඥා වෙමි හෝ අසංඥා වෙමි හෝ නේව සංඥා නාසංඥා වෙමි හෝ මේ ප්‍රකාරයෙන් වේ. එතකොට දැක්කද මෙන්න මේ ඊට පස්සේ තමයි මම කියන තණ්හාවට එනවා මම වෙමි කියන මානියට පැමිණෙනවා මම වෙමි කියන දෘෂ්ටියට පැමිණෙනවා අන්න ඒකෙන් එතකොට මම මේ ආකාරයෙන් වෙනවා කියලා. ඒතකොට මම මිනිස්සෙක් දෙයියෙක් ප්‍රඥෙක් භූතයෙක් අන්න ඒ විදිහට ඔක්කොම. එහෙම නැත්නම් මම බ්‍රාහ්මණයෙක් පැවිදි කෙනෙක් ගෘහස්ත කෙනෙක් අසඤ්ඤ කෙනෙක් සංඥා තියෙන කෙනෙක් නේව සංඥා සංඥා වෙමි. ඔය ඔක්කොම අර මතකනම් මූලපරියාය සූත්‍රයේදී විස්තර කරා 24 ආකාරයකට ඔව් 24 ආකාරයකට පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන ඊට පස්සේ ditta sutta muta මේ දේව ප්‍රක්‍ම ඒ ඒ ඔක්කොම ටික පෘථග්ජන පුද්ගලයාට ගොඩනගෙන හිටි විස්තර කරේ අන්නේ පෘථග්ජන පුද්ගලයාට මම වෙමි කියන මෙන්න මේ මානියත් එක්ක මෙන්න මේ විදිහට ඒ ඔක්කොම ගොඩනගෙන හැටි තමයි විස්තර කරේ. එතකොට ඒ ඔක්කොම අර අවිද්‍යාපච්චය සංඛාර හරහා ගොඩනගෙන දේවල්. ඊට පස්සේ ඒක තමයි මෙතන මෙතනදි විස්තර කරන්නේ අර යෝ පටිච්ච සමුප්පාද ධම්මා යෝ පටිච්ච සමුප්පාදන් පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්ම යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. ඒතර මම ගොඩ නැගෙන හැටි මම කියන එක්කෙනාව දැක ගන්න පුළුවන් වෙනවා. මම ගොඩ නැගෙන හැටි එතකොට අන්න එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ මම කියන ස්වභාවයෙන් අපිට මේ නිදහස් වෙන්න. ඉතින් ওই පඤ්චේ සූත්‍රය ඊට පස්සේ මේ විස්තර කරනවා ඉද්දිත්තේ භාග්‍යවතුන් වහන්සේ මහණු නැමතුසේක මහණිත් දැන්තෝ පමදිත ඔබට උපදේශ දෙන සංස්කාරයන් නැසෙන සුළි එබැවින් නොපමායෙන් එළඹූ සිහියෙන් රහත්ව පිණිස කළ යුතු දැස් අපයව මේ භාග්‍යවතුන් වහන්සේගේ අන්තිම වචනය විය. එතකොට බුදුහාමුදුරුවෝ විශ්නා කරේ මෙන්න මේ පටිච්චසමුප්පන්න වැඩපිළිවෙලකට මුලා වෙලා සෑදෙන මමත්ව මුලාවෙන් මම කියන මම කියන හැඟීමෙන් අන්නේ නැත්තම් මම කියන දෘෂ්ටියෙන් ඒකෙන් මිදෙන කොට තමයි අපිට ඇත්තම අන්නර දුකෙන් නිදහස් වෙන්න හැකියාව තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ අපි නිකන් මේ රූපේ බව දැම්මේ මෙතෙන්ට මේක මේ දැන් මෙන්න මේ වගේ හිතන්නකො පොඩි කාලේ ඉඳලා හස්සෙක් කර බැඳලා තිබ්බහම මේ විදිහේ කනුවක අර පොඩි කාලේ හස්සයා කනුවෙන් ගැලවිලා යන්නේ අමාරුයි පොඩි කාලේ ඉඳලාම ඒ වුණාට යා ලොකු වුණාම පුටුවක නිකන් ගැට ගහලා තිබ්බත් අපි ඔය අලින් එහෙම දැන් නිකන් බලන්නකො හස්සයා අලිහෙම අර හීලා කරලා හදන සත්තු අර පොඩි දම්වැලක් කඩාගෙන යන්න පුළුවන් නේ ඔන්න ඒ උනාට කඩාගෙන යන්නේ නැහැ නේ කොයි කෙනෙක්වත් අන්න ඒ වගේ තමයි අපි අර මම කියන හැඟීමට අර මම කියන මානෙ ආවට පස්සේ මම කියන දෘෂ්ටියත් එක්ක අන්න ඒකට අපි බැඳිලා ඒ ඒ ඇත්තටම අපිට ඒක කඩා ගන්න බැරි කම නෙවෙයි ඇත්තටම තියෙන්නේ අපි ඒකට අර පුරුදු වෙලා පුරුදු වෙලා පුරුදු වෙලා අර මම කියන ස්වභාවයම තමයි මම කියන කෙනා පැවතීමම තමයි ඒ විදිහට තියෙන්නේ. ඉතින් අන්න ඒක අපිට අර විදර්ශනාව තුලින් එහෙම නැත්නම් මේ සංසිද්ධිය වෙන මෙන්න මේ මොහොතේ ඒක පිළිබඳ තියෙන දැනීම තුලින් තමයි අපිට ඒකෙන් නිදහස් වෙන්න හැකියාව දැනෙන්නේ. ඒ මොකෝ ඒක ප්‍රබලත් එක්ක අපිට දැනෙනකොට වේදනාව වෙනස් වෙනවා. අන්න එතකොට ඒ කියන්නේ අපි දැනගන්නේ වේදනාව තමයි. මං කියවේ අර සංඥාව වේදනාව විතක්කේ තමයි අපි දැනගන්නේ. අන්න එතකොට අපිට වැඩි අපි කවුරුවත් අර මං හැමතිස්සෙම කියන අපි කවුරුවත් දුක් විඳින්න කැමති නැහැනේ. අපි දැන් මෙහෙම ඉන්නකොට අපේ ඉරියව්ව මේ වාඩි වෙලා ඉන්න ඉරියව්වේ අපහසුතාවයක් තියෙනවා නම් අපි ඒකෙන් නිදහස් වෙනවා. අපි ඉන්න ඉරියව්ව වෙනස් කරගන්න උඩක් ගන්න. ඒ වගේම තමයි අපේ මේ ඒ දැන් ඒ ඒ ඒක අපි භෞතිකයි කියලා හිතුවට ඇත්තට මේක අපේ වෙනස් කරගන්න ඒ ටික ඔක්කොම වෙන්නේ අන්න අර මගේ ලෝකයේ තුලම තමයි තව විදිහකට කිව්වොත්. ඒ වේදනාව සමුදේ වෙන්නේ පටිච්ච සමුප්පන්නව. අපි මේ කයේ වේදනාව අපිට හිතෙනවනේ නෑ මේ කයේ තියෙන කය තිබුණයි අර මම පළවෙනි දවස් දෙකේ කච්චායන ගුත්තු සූත්‍රය විස්තර කරනකොට විස්තර කළේ. ඉතින් ඒ ඒ කවුරු හරි කෙනෙක් දැන් ඒක මම ආපහු මෙතෙන්දී අර කය කියන එක අරගෙන විස්තර කරේ අපිට ඒක දැනෙන හින්දා ඒ විදිහට. හැබැයි ඒකත් අපි දැනගන්නේ මේ විදිහටම තමයි. මගේ ලෝකයේ තුල ගොඩනගෙන වේදනාවෙන්ම තමයි අපි ඒකත් දැනගන්නේ. ඉතින් ඒ ඒ වගේ අපිට ඔන්නේ මානසිකව දැනෙන වේදනාව අපි අත්දකිනකොට අපිට දැනෙනකොට මෙන්න මෙහෙමයි මම දුක් විඳින්නේ කියන එක මට පේනකොට මම ඒකෙන් මම ඒකෙන් නිදහස් වෙන්න ගන්නවා. ඒක තමයි ඇත්තටම අපිට වඩන්න ඕනේ වැඩි යුතු විදර්ශනාව වෙන්නේ. ඉතින් පේන පින්දුම සූත්‍රය පවිධයකට විස්තර කරනවා. පේන පින්දුම සූත්‍රය මම හිතන්නේ අපි වෙලාව 8:20 හින්දා අපි ඊළඟ දවසේ පේන පින්දුම සූත්‍රය සාකච්ඡා කරමු. ඉතින් අපිට දිගට මේ සෙනසුරාදා හවසට සාකච්ඡා කරගෙන යන්න පුළුවන්. මම ඔන්න ඔතෙන්ට එනකන් ඒ කතා කරපු ඒ වගේ මොනවා හරි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා. තියෙනවා නම් අහන්න පුළුවන් මේ වෙලාවේ. ඇත්තට මම අර කලින් කතා කරපුවට මේ ත්‍රිපිටකයේ තියෙන තැන් ටික තමයි තව විදිහකට කිව්වොත් මම පෙන්නේ මම මේ කියපු කාරණා ඔක්කොම වගේ කලින් මේ සාමාන්‍ය නිකන් කතා කරන භාෂාවෙන් කතා කරලා විස්තර කරලා තියෙනවා. ඒක ත්‍රිපිටකයේ තියෙන තැන් ටික තමයි ඔය ගොඩක් ගන්න. ඉතින් ඒ ඒ තැන්වල මොනවා හරි අපැහැදිලි තැන් එහෙම තව දැනගතිය යුතු එහෙම කාරණා තියෙනවා නම් පැහැදිලි කරන්න ඕන තැන් තියෙනවා නම් මම ඒක සමහර ඒවා ඩීටේල් පැහැදිලි කිරීමකට කියන්නේ මොකද ඒවා මම කලින් පැහැදිලි කරලා තියෙන හින්දා එහෙම ආපහු පැහැදිලි කරන්න හරි එහෙම ඕනනම් එහෙම ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන් මොන හරි එහෙම ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවද හොඳයි